මීත්‍රිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසිනි. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ යෝ උපත් තිකං විනේති කෝදං විසටං සප්ප විසංව ඕසදේහි සෝ භික්ඛු ජහාති ඕර පාරං උරගෝ ජින්නමිව තචං පුරාණං කීති <coughs> ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ කැනඩාවේ ටොරන්ටෝ නගරේ මහා විහාරේ පදනම් කරගෙන පවත්තන භාවනා වැඩ පිළිවිලේ භාවනා වැඩ මුලුවේ පළවෙනි දවසේ. ඉතින් අපි උදේ කතිකා කරගත්ත පරිදි කාලසටහන හැටියට හැම දවසකම ධර්මදේශනාවක් සඳහා අපි කාලයක් වෙන් කරගෙන තිනවා. දැන් අපිට මේ කාලය වෙන විලා තියෙන ධර්මදේශනාව සඳහායි. ඉතින් මේ ධර්මදේශනාව විශේෂයෙන් සඳහන් කරලා මේ වගේ වැඩ පිළිවෙලකදී මොන වගේ ධර්ම කොටාශක් අපි දේශනා සාකච්ඡාව සඳහා ගත්තොත් හොඳයිද කියලා ආපු ප්‍රශ්නෙට පිළිතුරක් වශයෙන් මට යෝජනා වෙලා ඉවිල්ලා තිබුණා මේ ගාථාව උපුටා ගන්නලද උරග සූත්‍රය. ඉතින් මේ උරග සූත්‍රයත් ඒ ගාථා ධර්මයේ සඳහන් වෙන පරිසරයක් ගැන කෙටි හඳුන්වීමක් කරනවා නම් අපි දන්නවා තථාගත සරුවචන් වහන්සේගේ දේශනා මේ වෙනකොට සංග්‍රහ වෙලා තියෙන ත්‍රිපිටකයේ වශයෙන් ඒ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ තමයි මේ ධර්ම කොටාසේ සංග්‍රහ වෙලා තියෙන්නේ. ඒ සූත්‍ර පිටකයත් දීඝනිකායේ මජ්ක්‍ධිමනිකායේ අංගුත්තර නිකාය, සංයුත් නිකාය, කුද්දක නිකාය කියලා සූත්‍ර කොටස් පහකට බෙදලා තියෙනවා. මේ පසු කාලීනව ඒ නිකාය සූත්‍රයන් පිළිබඳව විග්‍රහ කරගොයත් සඳහන් කරලා තියෙනවා ධර්ම කොටස ඉතා දීර්ඝ වශයෙන් يعني බොහොම කෙටිවෙන් සරලව පටන් අරගෙන දීර්ඝ ධර්ම කොටස අදා කැමැති අයට දීඝනිකායේ හොඳ ආරම්භයක් ලබා ගන්න පුළුවන්. ඒක සීලakkhandෙන් තමයි පටන් අරගන්නේ. ඒ සීලය පිළිබඳ සෑහෙන විස්තරයේ දීඝනිකායේ තියෙනවා. ක්‍රමයෙන් ක්‍රමයෙන් දීඝ කතා මාර්ගයෙන් සමාධියට ප්‍රඥාවට යොමු කිරීම තියෙනවා. ඒකේ නිසා ආධුනිකයන්ට කියවන්න හොඳ හොඳ කතාසාරයක් තියෙනවා. දීගනිකායේ ඒක සූත්‍රය ගත්තොත් පිටු 140ක විතර දිගක් තියෙනවා. ඒකට මජ්ක්‍ධිමනිකායට ගත්තාම ඒකේ තියෙන ඊට වැඩිය ටිකක් භාවනාවට ගැඹුරු ගැඹුරු භාවනාවට අදාළ කොටස්. ඒක ඇත්තටම සංගායනාවේදී මුල් මුල් කොටස් වල ඒ ස්වාමීන් වහන්සේලා බොහොම ප්‍රසන්නව කරගෙන කරගෙන යනකොට මතක් වෙච්ච කොටස් බොහොම ලස්සනට සංග්‍රහ වෙලා තියෙනවා. ඊට පස්සේ මේ සංග්‍රහ වෙච්ච කොටස් වල ඉතුරු වෙච්ච පුංචි කොටස් එකේ කාරණා දෙකේ කාරණා තුනේ කාරණා හතරේ කාරණා පහේ කාරණා වශයෙන් අංගුත්තර එකට එකක් වැඩි වෙන විදිහට අනුපිළිවෙලින් සඳහන් කරපු කොටාසය අංගුත්තර නිකාය වශයෙන් සඳහන් වෙනවා ඊට පස්සේ සංයුක්ත වශයෙන් එහෙම ආරයක් නැති ඔක්කොම එකතු කරලා දැන් ඔය සංයුත්ත පැටි කියනා වගේ ඔක්කොම එකතු කරපු කොටස් සංයුත්ත නිකාය සඳහන් වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ ඉතුරු අතරේ කොටස් මේ කුද්දක නිකාය කියන පුංචි කාරණාවල සඳහන් වෙලා තියෙනවා. නමුත් ගැඹුරු පැත්තෙන් බලනකොට ඉතාමත්ම ගැඹුරු කොටස් මේ කුද්දක නිකාය සඳහන් වෙලා තියෙනවා අර දීප වශයෙන් සාකච්ඡා කරන්න බැරි. නමුත් අත නෑරිය නොහැකි ගැඹුරු කොටස් සමහර පුංචි කරුණු අර දීගනිකාය කියවරස් මජ්ක්‍ධිමනිකාය කියලා සාරය සූත්‍ර ඉස්පත් කරන ක්‍රමේ ව්‍යාකරණ තේරුම් ගත කිනාට කුද්දකනිකායේ ඒ දරුණු පිටු කරලා පින්ඩ වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මෑත කාලයේ ඒ කුද්දකනිකාය පිළිබඳ වුණත් නව කාලේ මේ අපි ඉන්න කාලේ ශාස්ත්‍රීය වශයෙන් හොයපියත්තු කුද්දකනිකාය සඳහන් මේ සුත්ත නිපාතය ඊ타ත්ම වෙනමම භාෂා ශෛලියකට අයිති බොහෝම ගැඹුරු කොටස් සාරාර්ථ වශයෙන් තමයි පිළිඅරගන්නේ නිපාත කියලා කියන්නේ ඊට වැඩි එක අඩු කරන්න විදියක් නැහැ. ඒක තියෙන්නේ සාරය තමයි. සාර මණ්ඩේ තියෙන්නේ ඒකේ. අන්න ඒක සූත්‍ර නිපාතයේ වශයෙන් සඳහන් කළා තියෙනවා. ඒ සූත්‍ර නිපාතයේ තමයි මේ උරග සූත්‍රයේ සඳහන් වෙන්නේ සූත්‍ර නිපාතයේ උරග වර්ග, මහා වර්ග, චූල වර්ග, පාරායන අටක කියලා වර්ග පහක් තියෙනවා. උරග නිකාය වාග්ගයේ පළවෙනි එක තමයි උරග සූත්‍රය මේ සූත්‍ර නිසාමයි වාක්‍යෙන් නම් ලැබිලා තියෙන්නේ. ඉතින් අද ලෝකයේ තියෙන දාර්ශනික කොටස් අත්‍රිතාමත්ම ගැඹුරු අටක වර්ගයේ සහ පාරායන වර්ගයේ උනත් දකින්න පුළුවන් මේ සූත්‍ර නිපාතේ සරුවත්යන් වහන්සේ වැඩ ඉන කාලේ 45 වසක් ඒ ධර්ම බුද්ධ කෘත්‍ය කරමින් ධර්ම දේශනා කරන උන්වහන්සේම මේ සූත්‍ර නිපාතේ මම අසවල් සූත්‍රයේ අසවල් ගාථාව දේශනා කරුවේ ඔන්න ඔය අර්ථය තමයි කියලා තමන් වහන්සේම ඒක උද්දෘත කරපු අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ඉස්ලාම් වගේ ගුණයක් ඇවිල්ලා තියෙනවා. අසවල් දවසේ අසවල් සූත්‍රයේ මම මේක කිව්වේ ඔන්න ඔකට තමයි කියලා තමන් වහන්සේම තමන් වහන්සේව උද්දෘත කරපු තැන් සූත්‍ර නිපාතේ දකින්න. තවත් පැත්තකින් මේ සූත්‍ර නිපාතේ ගැන කතා කරන ඇත්තට සඳහන් කරනවා සර්වඥාන්සේගේ මුල් බුද්ධ ශාසනය. කියන්නේ බුදු වෙලා සර්වඥතා ඥාණය ළඟා කරගෙන අවුරුදු 20ක් යනකම් මේකේ කිසිම විනය නීතියක් තිබුණේ නැහැ කිසිම ව්‍යවස්ථා සංග්‍රහයක් තිබුණේ නැහැ එනේ නැත්තෝ බොහෝම පිම්පිරිච්ඡත්තෝ සර්වඥාන්සේ බලාගෙන පාරමිතා පුරාගෙන ආවා උන්වහන්සේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මුල් කරගත් ධර්මදේශනා කොටසක් කරනකොටම ඒ බොහෝම කිටි හඳුන්වා දීමකින් තම තමන්ගේ ඵල පද ප්‍රාප්තියටපත් වුණා. ඵලය ලබා ගත්තා. ඉතින් ඒ නිසා මුල් කාලවල මේ විනීත අවශ්‍යතාවයක් තිබුණේ නැහැ කියලා සඳහන් වෙනවා. පස්චිම බුද්ධ ශාසනය තමයි පස්සේ අවුරුදු 25 තමයි 45 පස්සේ අවුරුදු 25 තමයි ඔය පිරිවෙන් ආරාම පිළිගැනීම ත්‍රිපිටක එක එක සකස් කිරීම එතනින් ගියාම විනය නීති පැනවීම ඒ වගේ කොටස් මේ ශාසනය සංග්‍රහයක් ඇතිලා තියෙන්නේ ගුණාවක් ඇතිලා තියෙන්නේ මේ සූත්‍ර නිපාතය ගැන සඳහන් කරන කියන කතාවක් තමයි සුත්ත නිපාතයේ මුළු පොතම කියවත් කිසිම තැනක රහත් වීම සඳහා සෝවාන් වෙන්න ඕන සකදාගාමී වෙන්න ඕන අනාගාමී වෙන්න ඕන අරියත් වෙන්න කතාවක් නැහැ මන අහපු ගමන් කෙලින්ම රහත් වෙච්ච කතාව තමයි මේකේ තියෙන්නේ ඊට පස්සේ තමයි මජ්ක්‍ධිම නිකාය වගේ තැනකට එනකොට තමයි මේ සෝවාන් සකදාගාමි අනාගාමි කියන මේ ඵල හතරකින් අරියත්වෙන් දැනපත් වෙලාදී. ඊට පස්සේ සෝවාන් වීම සඳහා ධිට්ඨි විසුද්ධි ආදී වශයෙන් විසුද්ධි හතකට කඩලා රතවිනිත සූත්‍රය සඳහන් වෙනවා. ඊට පස්සේ මේ විසුද්ධි හත අටුවා යුගයට එනකොට නවම විදර්ශනා ඥාන සහ සෝලස විදර්ශනා ඥාන වශයෙන් විදර්ශනා ඥාන වලට කැඩලා තියෙනවා. දැන් ඉන්න ආචාර්යවරු මේ එක එක විදර්ශනා ඥාන තව තවත් එකට ටිකට තුන කඩ කඩ ඒ වගේ ඉතාමත්ම ක්‍රමික ටිකෙන් ටිකෙන් දිනුන ධර්ම කොටා සම්බන්ධ වෙනකොට අද භාවනා කරන ඇත්තෝ මේ විපස්සනා ඥාන සම්බන්ධව එහෙම නැත්නම් මේ මේ විසුද්ධි සම්බන්ධව, සෝවාන් වීම සම්බන්ධව, සකදාගාමී වීම සම්බන්ධව ඉතින් බලාපොරොත්තු ඇති කරගෙන මම ඉන්නේ કોઈ විපස්සනා ඥානේද, මම ඉන්නේ કોઈ මාර්ගයේද, ඵලයේද කියලා හරියට එවුවා මේ ප්‍රතිඵල බලාපොරොත්තුෙන් කරන භාවනා විලාසකුත් තියෙනවා. ඉතින් මේකයි එකවර නිවන් දකින්න ක්‍රමය අතර පරප්පර පාවයක් තිබුණාට මේක සරුවච්චන් වහන්සේගේ දේශනා විලාසයක්. එහෙම නැත්නම් ඒ ශ්‍රාවකයෝ එක එක දේවල් උකහා ගන්න අවස්ථාවක්. ඒක නිසා සූත්‍ර පිටකයේ ওই විසුද්ධ නිපාතේ විශේෂයෙන්ම අපි මේ උරක සූත්‍රය උක්ටා ගන්න ලද සූත්‍රයේ හොඳට කියවලා බලොත් කිසිම තැනක එහෙම මේ මම ඉස්සල්ලා මේ නාම රූප පරිච්ඡේ ඥාන ලැබුණ ඊගාට පච්චේ පරිග්‍රහ ඥාන ලැබුණ ඊගාට සම්මසන ඒ මොකක්වත් නැහැ. බණ ඇහුව රහතු. ඉතින් ඒකට ඇත්තටම බණ අහන කට්ටියගේ එදා බණ අහපු පින්වත් උතුමන් වහන්සේලාගේ පාරමිත පිළිච්ච ගතිය එකෙන් පේනවා. අද එනකොට ගොඩාක් විස්තර වෙලා. එනිසා මේ දෙක එකක්වත් බැහැර කරන්න අපට පුළුවන් කමක් නැහැ. අපිට තියෙන්නේ යම් කිසි කෙනෙකුට මේ විදිහට බනහනකොටම නිවන් දකින්න තරම් ඒ පින තියෙනවනම් අපි ඇත්තන්ට උග්ඝටි සංයු අසුවමනින්ම නිවන් දකින්න පුළුවන් ඇත්තෝ කියලා සඳහන් කරනවා. එහෙම නැත්නම් ඒක ටිකක් අපල බලලා වැඩ කර නැත්නම් විපංච සංයු කියලා කියන. එහෙම නැත්නම් නෙය්‍ය කියලා කියන්නේ ඒ මුළු ත්‍රිපිටකයමත් කරලා සීල සමාධි ප්‍රඥා පියවද ගිහිල්ලා එක එක ඥාණයෙන් ටික ටික ටික ඉහළට ගිහිල්ලා කොහොම හරි මේ ජීවිතේ නිවන් දකින්න කෙනෙක්. එහෙම බැරියත් අන තමයි පදපරම කියලා කියන්නේ පදපරම කියන්නේ පොතේ ගුරා කියන එකයි සිංහලෙන්. පොත විතරයි යාර දැනුම තියෙන කවදාකවත් පද විතරයි. ඒක પરමාර්ථ කරගත්ත ජීවිතේ ඒකත් වටිනවා මොකද එහෙම තමයි මේකට බැහැ ගන්න තියෙන අපිට ඒ නිසා එකට එකක් හොඳයි නෙවෙයි අපි මේ යන පෙරහැර එක එක මට්ටම් තමයි කෙසේ නමුත් මේ උරග සූත්‍රය ගැන අපි බහගත්තොත් ඒ සූත්‍රය තමයි පුතාරිනකොට ඉස්සරහම තියෙන්නේ. නමුත් මේ උරග සූත්‍රයේ ඉදිරිපත් කිරීම දානෙන් සීලෙන් සමාධියෙන් ප්‍රත්‍යාවෙන් යන ක්‍රමයක් නැහැ. එහෙම නැත්නම් සීල සමාධි ප්‍රත්‍යා ක්‍රමයකුත් නැහැ. එක පාරටම ගැඹුරු ධර්ම වලින් පටන් අරගන්න. ඒ වගේම එක ගාතාවක් ඊගාව ගාතාවකට තුඩු වෙන ගතියක්, නිට්ටියක් කියන්නේ නැහැ. පළවෙනි ගාතාව වෙනම කතාවක් දෙවෙනි ගාතාව වෙනම කතාවක් තුන්වෙනි ගාතාව වෙනම කතාවක් නමුත් ඒකේ තියෙන ඒක සූත්‍රයක් වශයෙන් සංග්‍රහ වෙන්න හේතුව තමයි තුන්වෙනි පදයයි හතරවෙනි පදයයි දෙකේම සමානයි ධ්‍රුව පද කියලා කියනවා නැවත නැවත මතිනවා යෝබිකු ජහති වර බාරං උරගෝ ජින්නිය තචම් පුරාණං කියන පද දෙක හැම ගාතාවෙම තුන්වෙනි හා හතරවෙනි පද වශයෙන් සඳහන් වෙලා තියෙනවා මුල් ගාථා පද දෙක තමයි තමන්ට ආවේනික වූ ධර්ම කොටාසේ ඉදිරිපත් කරා. ඉතින් මේකට විවරණ සපයන අටුවාචාරින් වහන්සේලා සඳහන් කළා තියෙනවා මෙවුවා මේ එක එක සංසිද්ධිවලදී එක එක සිද්ධිවලදී සිටුවෙච්ච දේවල් අර ධ්‍රුවපදයේ සමානතාවය නිසා එකම ගාතාවක් විතර බැඳලා තියෙනවා කිය. ඉතින් ගාත ගොඩාක් තිනවා අපිට හිතන්න අමාරුයි මේ දවස් 10 අපිට මොන විජේ සංග්‍රහ කිරීමකින් මේ මුළු සූත්‍රෙම ඉවර කරන නැත්නම් අපි ඒ අතු වෙන අවස්ථාවේදී අපි කරගෙන යන මේ භාවනා ක්‍රමයට ගලපෙන ප්‍රායෝගික සහ මුළු ධර්ම කොටස් වලට ගැළපෙන විදිහට ගෙනියනවාද කියන අපි සාකච්ඡා කරමු ඉදිරියට යමු. පළවෙනිම ගාතාව තමයි අපි සඳහන් කරපු යෝපතිතං විනේති කෝදා. විසං විෂතං සප්ප විසං ඕසදී. මේක තමයි අපිට කන්ට හදන දවසේ මාතෘකාව. යමේ උපන්නන ලද ඉපදින ලද ක්‍රෝධය සමනේරපත් කරයිද විනේනේ කරයිද සර්ප විෂකට ප්‍රතිවිෂ දුන්නට පස්සේ විෂ කපන්නාසේ හලාහල විෂක් වදිසි සර්ප විෂක් වදිච්ච මිනිසෙකුට ඒකට දෙන බේත් වලින් අර පැතිරිච්ච විස් සම්පූර්ණයෙන් අයින් කරනවා වගේ උපන්නා වූ ක්‍රෝධයක් යම් කිසි කෙනෙක් ඒ හික්මීමකට ලක් කරනවා විනයනය කරනවා නම් කීකරු කර ගන්නවා නම් ඒ පුද්ගලයා සෝබික්කු ජහාති ඕරපාරං ඔරගෝ ජීනමිය තජම් පුරාණං කියන. ඒකත් මේ ඕරපාරං කියන එකත් අටුවාවේ විස්තර කරලා තියෙන්නේ ඕරම් භාග්‍ය සංයෝජන සහ උද්දම් භාග්‍ය සංයෝජන වශයෙන් කියන මේ අරියත් මාර්ගයේ දක්වාම ටිකෙන් ටිකෙන් ටිකෙන් අපි ගෙවම් කරමින් යන මේ සංයෝජන ධර්ම 10 කියලා කියවන බැලුමටම මට පළවෙනි සැරේම කියන්න හිතුනේ එහෙමයි. මොකද අටුවාව උත්සාහ කරනවා මේක ඕරම් භාග්‍ය සංයෝජන පමණයි කියන්නේ. ඒ කියන්නේ අනාගාමි මාර්ගයේදී පමණයි මෙතනින් ගෙනියන්න පුළුවන් වෙන්නේ කියලා. නමුත් ඒකට එච්චරම අතුආයෝ කියෝපල්ලියටම නතර වෙන්න ඕනකමක් නැහැ. ඒක පැහැදිලිව පේන්න තියෙනවා. ඕරම පාරම කියලා කිව්වම මේ ගොඩයි ඒ ගොඩයි දෙකම කියලා. තටුවා උත්සාහ කරනවා මේ මෙගොඩ තීරේ ඉක්ම කරලා එගොඩට යනවා. ඒ කියන්නේ ඕරම් භාගයේ සංයෝජන කියන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමරාග පටික කියන සංයෝජන පහ පමණයි මේකෙන් විදේණය කරන්න කියලා. මුත් හොඳට විග්‍රහ කරලා බලනකොට නම් තේරෙනවා එහෙම එකක් නැහැ. ඒකට මේකට දෙකම එළෝ මෙළෝ දෙකම ඉක්මවලා ලෝකෝත්තර தත්වයට යන්න මේ ගාථාපදවල කියන පෙළගැස්ම අත්වල හොඳටම ඇති කියලා. ඉතින් මේ අනුව අපිට පේනවා අද දවසේ මාතෘකාව අපිට වෙන්නේ ක්‍රෝධය කියන චෛතසිකයයි එහෙම නැත්නම් අපි නිවර්ත ධර්ම වල සඳහන් කරන පටිගේ කාමරාග පටිය මේ සංයෝජන සංගායන පටිගය නැත්නම් ව්‍යාපාදයේ කියන නීවරණ ධර්මේ නැත්නම් අකුසල මුල් වලින් ලෝභ දෝෂ කියලා නැත්නම් වෙන අකුසල චෛතසිකේ තමයි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම අර කලින් කිව්ව විදිහට සාමාන්‍ය ඉදිරිපත් කිරීමක නම් සංසාරේ දුක් වලට හේතු හොයනකොට සර්වචනාංශයේ මුලට පෙන්වන්නේ කාමය, ආශාව, ලෝභය. ඊට පස්සේ තමයි ද්වේෂය, ඊට පස්සේ තමයි මෝහය පෙන්වන්නේ. ලෝභ, දෝෂ, මෝහ කියලා අපි ඇඟිලි ගණන් කරන්නේ. ඔත් මේ සූත්‍රේ පටන් අරගන්නේ ද්වේෂය. ක්‍රෝධය. මට හිතෙනවා කාරණා දෙකක් මේ මේක මෙහෙම වෙන්නේ ඇයි කියලා. එකක් තමයි මේ කතාව නැත්නම් මේ දේශනාව සරුවචනාංශගේ ශ්‍රී මුකේට නගින්න හේතු වෙච්ච නිදාන කතාව. දෙක තමයි මේ සූත්‍ර නිපාතපගේ දේවල් සඳහන් කරන්නේ බුද්ධාගම හඳුන්ලා දෙන්නවක්වත් නෙවෙයි ඒක සම්කිසි ප්‍රමාණයකට දැනට වැඩ කරගෙන යන ආයත ඉදිරිපත් කරන ටිකක් ගැඹුරු ධර්ම කොටස නිසා මේක යම් ප්‍රමාණයකට දැනට සීලයක පිළිතලා සමාධි ප්‍රඥා වඩන අයට දෙන උපදේශ පන්තියක් වගේ නිසා සාධාරණීකරණය කරන්න පුළුවන් ඒ ක්‍රෝධයෙන් පටන් ගන්න යයි කියලා. ඒකෙන් ඇයි ඒක මම මේ අන්තිම ඉදිරිපත් කරපු කාරණේ ඉදිරිපත් කරොත් සියලු දෙනාටම hina වෙන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒ මොකද හේතුව ඒ ධම්මසංගණිය කියලා අපේ තියෙනවා අභිධර්මයේ පොතක්. ඒකේ තියෙන ඔක්කොම මේ චෛසික ධර්ම ගැන කතා කරනවා. මූල ධර්මානුකූලව ඒ චෛසික නිකන් මේ භාවනා පැත්තේ නෙවෙයි මූල ධර්ම පැත්තට. එතනම් බෞද්ධ මානසික විද්‍යාව විස්තර කරනවා. ඒ විස්තර කරනකොට මෙන්න මෙහිම පදයක් තියෙනවා. යම් කිසි කෙනෙක් තාම බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිසත්නේ කෙරේ ශ්‍රද්ධාවක් පිටවගන්නේ නැතුව සීල සමාධි ප්‍රඥා ආදී කිසිම ප්‍රතිපත්තියට බැසගන්නේ නැතුව ඒ ඉඳුරම් පිනවීම නම් වූ පෘථග්ජනයාගේ තියෙන එකම ධර්මයේම සරණ කරගෙන පිහිට කරගෙන ජීවත් වෙනවා නම් එතනම ආධ්‍යාත්මයක් හෝ ආගමකට නැඹුරුවක් නැත්නම් ඒ මිනිස්සයා ස්ත්‍රී වේවා පුරුෂ වේවා සංසාරයට බැඳෙන ප්‍රධානම බන්ධනය තමයි රාගය. ඒකේ චරිතය සම්පූර්ණයෙන්ම විස්තර කරන්න පුළුවන් රාගය තුලින්. ඒ ජීවිතය ගත කරන්නේ සතුට වැඩි කරගැනීමේ ඉඳුරම් පිනවීමේ කාමසුකල්ලිකාණ යෝගයේ වැටිලා ඉදිලා. නමුත් මේ පොත විග්‍රහ කරලා කියනවා යම් කිසි කෙනෙක් ඒකේ ආදීනව දැනගෙන ලෝභයේ ආදීනව දැනගෙන දාණයට පෙළඹෙනවා. දාණයට පෙළඹලා බොහෝ කොට දාන කරනකොට යාට හමු වෙනවා සිල්වතුන් ගුණවතුන්. ඊට පස්සේ කතා කරලා කියනවා මේ දාණය ආධ්‍යාත්මික ජීවිතයේ ආරම්භය වුණාට දානීය සිල්වතුන්ට දෙනවා නම් සහ සිල්වත් ඉඳගෙන දෙනවා නම් ස්ථිර සාර ප්‍රතිපදාවකට වැටෙනවා. ශික්ෂාවකට වැටෙනවා. බෞද්ධයෙක් උදාගම වශයෙන් බෞද්ධයෙක් වෙන්න දානෙ හොඳ වුණාට බුද්ධ ධර්මයට පෙළඹෙන්න ඕන නම් ධර්මයේ තමන්ට ලං කරගන්න ඕනේ නම් දානෙ නතර ලැබයි ඊගා පඩියට කොට වෙන්න ඕන. නිසා දානීය කියලා කියන්නේ අපේ පියගැට පෙළක තියෙන සඳකඩ පහන වගේ විචිතුරු විචිත්‍ර තැනක්. ඒකට ගොඩ වුණාට පස්සේ තමයි පළවෙනි පඩිය ඊගාව අභියෝගේ බාටපත් වෙන්නේ. ඒ පඩියට සීලයට ගොඩ වුණාට පස්සේ තමයි අපි ශාසනයට අභ්‍යන්තර ශාසනය සහ බාහිර ශාසනය වශයෙන් ශාසනය වැඩට බහින්නේ. එතකන් අපි කරන්නේ ඒකට මේ එළඹිලා වාසය කරන එක විතරයි නැත්නම් කිට්ටු කරන එක විතරයි. නිසා දානයෙන් සීලයට නගිනකොට ඒ පුද්ගලයා අඩුම ගානේ කර්මේ සහ කර්මඵලය අදහනවා. ඒ වගේම තමන්ගේ කරන කියන දේ හිරියෝතප්ප වශයෙන් ඒ කියන්නේ පවට බය සහ පවට ලැජ්ජා වශයෙන් සහ ඉදිරි සංවර වශයෙන් වග වෙනවා. ඒකට කියන්නේ මේ සදාචාරාත්මක වගවීම කියලා. වගකීම කිය. සදාචාරාත්මක වග වෙන්න උනාට පස්සේ තමයි පුද්ගලයාගේ පෞරුෂත්වයේ හෝ රුචර්ජකම් වෙනස් වෙන්න පටන් ගන්න. සියල්සියක් නෙවෙයි යන්තමට හරි. එකකින් කියනවා නම් දාහණයෙන් ඒ කිසිම දෙයක් වෙන්නේ නැහැ කියන එකයි තියෙන්නේ. දාහණයෙන් කරලා දෙන්නේ සීයේට කිට්ටු කරලා දිල්ලුතුන් පෙන්නලා දිල්ලුතුන් තුනයි කියලා පොඩි පණිවිඩයක් දෙන එක විතරයි. ඊට පස්සේ සීලයට කොට වුණාට පස්සේ වග වෙන්න වෙනවා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වශයෙන් අභ්‍යන්තර සාසනිය හෝ බාහිර ශාසනයකට. අර ධම්ම දංගණී මෙන්න මෙහෙම කතාවක් කියන බොහොම ගැඹුරින් කියන්නේ හැබැයි. යම් කිසි කෙනෙක් සීල ශික්ෂාවටපත් වුණාට පස්සේ ඒ පුද්ගලයාට තව දුරටත් සංසාර බන්ධනේ වෙන්නේ රාගය නෙවෙයි ද්වේෂය කියන. කාරී මේ මානසික විද්‍යානුකූල බැලුවත් සමාජීය බැලුවත් ඒක ඇත්තක් කියලා මට හිතෙනවා. සිල්ලුතුන්ට ටිකක් කේන් කියනවා වැඩි කියන එකයි මම කියන්නේ. භාවනා කරන අයට සාමාන්‍ය අයට වැඩිය ටිකක් තද වෙනවා. ප්‍රඥාවට යනකොට මිනිස්සු නුරුස්සන ගතියකට එනවා. මේක මේ රෝගයක් නෙවෙයි බුද්ධිලික දෙයක් නෙවෙයි. මේ මාන්නය එහෙම නැත්නම් මමායනේ විශ්පර්ලෙන හැටි. නැත්නම් මමායනේ පරිණාමයටපත් වෙන හැටි. මේක දන්නේ නැති ඇත්තෝ හරියට විහෙස කරගන්නවා ආධ්‍යාත්මික ජීවිතේ. ඒ වගේම බුද්ධ ආගම පාවා දෙනවා. වැරදියට සාක්ෂි විතරක් නෙවෙයි නියෝජනය කරනවා. ඒ නිසා භාවනා කරන්න ඇත්තෝ මතක තියාගන්න ඕනේ අපි පව කරමේ ලෝභගතව ජීවිතය ගත කරනට ඕනේ පව කරන ලෝභ කෙනෙක් එක්ක අපිට ප්‍රශ්නයක් වෙන්නේ අපි දන්නවා අපිත් පව කරනවා ඒගොල්ලොත් පව කරනවා අපි අසුචි වලක ඉන්න අසුචි පණුව වගේ පිරිසුදුකම ගැන කතා කරන්නේ ඒ නිසා ඕන කෙනෙකුගේ වැරද්දක් ගැන අපිට සමාව දෙන්න පුළුවන් මොකද අපි දන්නවා අපේ කිල්ලෝට තුණු තියෙනවා කියලා නිසා කොයි කෙනාගේ මඩිතේ කිල්ලෝට ඇතිනා කිල්ලෝට උණු කියනවා. නමුත් සිල්වන්ත වෙන්න වෙච්ච කිය ගමන් අපි ලොකු කැපකිරීමක් කරනවා. මොනද කැප කරන දස දාන වස්තු වශයෙන් අපි ඉඳුම් හිටුම් කැම බීම ඉඳුම් හිටුම් ඇඳුම් බලඳු සුවඳ මල් ගඳ විලෝ ආදී දේවල් පූජා කරනවා. මේ පූජා කරන හැම වෙලාවෙදීම දන් දෙන චේකනාවට වෙන්නේ මහා ලෝභෙක්. ඒ මනුෂ්‍ය කවදාක සංසාරෙන් ගොඩ ගන්න බෑ. අපි නම් එහෙම නෑ. අසවල් පන්සලේ බෝඩ් එක බලන්න අපේ බෝඩ් එක නම ගහලා තියෙනවා මෙච්චර ලොකුවට. ඉතින් අතන මෙතන බෝඩ් ගහගෙන දන් දෙන කෙනා දන් නොදෙන කෙනා පහත් කර සැලකීම ඒක තමයි මෙතන මේ සඳහන් කරන්නේ ඒක එන්නේ ලෝභයෙන් නෙවෙයි ද්වේෂයෙන්. ඒක එහෙම කියනවාට හැබැයි ඇත්ත කැමති නෑ. ඉතින් මම නෙවෙයිනේ කියන්නේ මේ බුදුහාමුදුරුවෝ කියන හින්දා අපිට තියෙන එක එහෙමයි කියලා අර්ථකථනය දෙන එක විතරයි. ඕක විදිහට දරුණු වෙනවා සිල් රකින්න කිය ගමන්. තමන් ප්‍රතිපත්තියක් වශයෙන් සතුන් නොමරන්න විනිශ්චය ගත්ත ගමන් සතුන් මරණ කෙනෙක් පේන්නේ අමතර සතෙක් විදියට. මනුෂ්‍යකමක් විදියට දකින්නෙම නෑ. ඒ වගේම එළවලු විතරක් බත් කන එක නම ස්මාල් කෙනාව දකින්නේ අලුගෝසුක් විදියට. කිට්ටුම කැමති නැහැ. කිට්ටු කොටත් කැමති මතක නැහැ. මේක කල් සංසාරේ තමයි මෙච්චර කල් මේක කරගෙන ආවයි කිය. අර පරියට කොට වෙච්ච ගම අනිත් ගොල්ලෝ දිහා නහයෙන් තමයි බලන්නේ ඊට පස්සේ. මෙන්න මේ රෝගේ මේ සූත්‍රයෙන් ව්‍යංගාර්ථයෙන් පෙන්ලා දෙනවා. මේ දන් දෙන කෙනාව දන් නොදෙන කෙනා පහත් කර කලකීමක්. සිල් රකින්න කෙනා සිල් නොරකින්න කෙනාව පහත් කර සැලකීමක් නිසා පුදුමාකාර සමාජයේ අපි ප්‍රශ්න ඇති කරගන්නවා. අපි මේ සමාජශීලීත්වයේ කෙනෙක්ගේ තියෙන ඇසුර අපිට අතර විශාල පරතරයක් ඉන්න පටන් අර ගන්නවා. අපි සිල්ලුතුන්, අපි දන් දෙ නැත්තෝ, අපි භාවනා කර නැත්තෝ කියලා ඕක ඉහළට යන්නේ යන්නේ. භාවනා කළ සමාධිය කාඩ බසේ සුව කරගන්න බැරි තත්ත්වයට ලෙඩි පොවිනවා. එයාට කොහොමඩක්වත් දැක්කන්න බෑ බෞද්ධය බලන්න බෑ. දන්නවද කෙනෙක් දකින්න බෑ සිල්වත් නැති කෙනෙක් මිනිස්සෙක් තරම සලකන්නේ. අන්න උත්තරන තමයි ඔය ඔය ලෝකේ රෝගේ බෝ වෙනවා දානේ සීලේ සමාධිය කියන තුනටම බෝ වෙනවා. ප්‍රඥාට ගියාට පස්සේ බුද්ධ ඥානසෝ ඔන්න ඕක තමයි ප්‍රධාන වශයෙන් මුණට පෙන්වන්නේ. ඔය අං එන ගතිය භාවනා කරනකොට. අංග ආවට පස්සේ නිකන් බෑ අනින්නත් ඕනේ කට්ටියට. නිකන් ඉඳලා බෑ මොකද ඒක අං තියනවා කියලා ආවට පස්සේ හරියම ආරෝක වෙනවා. ඒ නිසා මේ එවැනි වෙලාවට වෙනදා ඉවසන දෙයක්වත් ඉවසා ගන්න බැරුව මේ සමාජයේ පුදුම විදිහට වෙහෙසකට තත්වයකට පත් කර ගන්නවා. ඒ අතු සමාජ සංශෝධකයෝ බවට පත් වෙනවා. නැත්නම් සදාචාරාත්මක මේ සෙන්කෝලේ අතට අරගන්න. අරගෙන ඉවර වෙලා අනවශ්‍ය මෙතෙක් කල් තිබුණේ සම්බන්ධකම් වලට හරි බාධාක් ඇති කරගන්න. ඉතින් මේක පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කරපු ওই වෙස්ටර්න් ෆිලොසොෆි කියන පොත ලියපු බර්ටන් රසල් තුමා ලියලා තියෙනවා මෙන්න මේ විදිහට තමන් යම් කිසි මට්ටමකට ඇවිල්ලා අනික් අය දන් දෙව්වන්ද විත් කිකිලෝ විතර රක්කනවා කිකිලෝ රක්කන්නේ එසින්ගම භාවනා කරවන්න උත්සාහ කරන ඇත්තෝ ඒ ඇත්තෝ ඒ සදාචාර කිරීමේ කටයුත්තට අමානුෂික වැඩ පවා කරනවා. මේකට ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ vested interest කියලා. එයා කියන මිනිස්සෙක් කිසිම මිනිසෙකුට කරන්න පුළුවන් කැතම කැත වැඩි උත්තරයි. අපිට කිසිම තැනක ਸਰවඥාන්සි කිසිම දේශපාලන ශක්තියක් හෝ අධිකාරී බලයක් තියලා නැහැ. තව කෙනෙකුගේ මානසිකත්වයට අත තියන්නේ. දානේ මාර්ගයෙන් හෝ සීලේ මාර්ගයෙන් හෝ සමාධි මාර්ගයෙන් ප්‍රඥා මාර්ගයෙන් අපිට පුළුවන් පෙනී හිටින්න සරෝජනංශ අපිට පෙන්වෙච්ච එහෙම නැතුව මම දන් දෙනවා දන් නොදෙන කට්ටිය ඔක්කොම පිටිපස්සෙන් ඉන්නෝනේ මම කිසි දෙයක් කරන්න ඕනේ කියන අවශ්‍යතාවයක් නැහැ දැන් මම සීල් රකින්නවා සානිකයට අනිවාර්යෙන්ම මෛත්‍රික සීල් රකින්න ඕනේ කියලා එහෙම දෙයක් නැහැ මොකද ඒ කියන්නේ මේ සීලයේ තියෙන වටිනාකම දන්නේ නැතුව තමයි මේ ලාභ ටික විකුණන්න හදන්නේ ඔක්කොටම ඒක ඔක්කොටම කරන්න බෑ සිල් රකින්න පුළුවන් වෙන ප්‍රඥාව තියෙනවා පමණයි. හැබැයි අපිට පෙන්වන්න ඕන අපි සිල් රකින්න නිසා සතුටින් ජීවත් වෙනවා කියන එක. ඒ පෙන්වන්න දෙන්න පේනවා. ඊට පස්සේ ප්‍රඥා සමාධියට ගියාට පස්සේ අපිට කියනවා සීලය හෝ දානය හෝ සමාධිය හෝ සමාධිය අපේ ජීවිතය පහසු කරවන්නක් මිස අපේ ජීවිතය සුන්දර කරවන්නක් මිස අනිත් එක සම්බන්ධ කරගන්න මිස අපි සාමාන්‍ය ජනතාවගේ වෙන් කරන දෙයක් නෙවෙයි. මෙන්න මේ ටික තමයි ප්‍රත්‍යක්ෂය. මේ දේ දන්නේ නැතුව දැන් නොදී ඉඳලා දන් දෙන දත්තරපත් වෙනකොට සිල් නොරකින තැනල සිල් රකින තැනටපත් වෙනකොට සමාධිය නැති නිසා සමාධි තැනටපත් වෙනකොට ඒ පුද්ගලයාට මේ භාවනා ඉල් කියන්නේ යන ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. වෙන කෙනෙක් ඉන්න බැරුව යනවා වෙනදා කරන වැඩ කරගන්න බැරි වෙනවා හැමදේම රුසුස්නාසුළු ගතියනවා හරික මිනිසෙක් වචන හතරක් පාවිච්චි කරලා තිබුණා මේකදී irritability dissatisfaction fault finding and patent කවදාකවත් නැති විදිහට දේවල් නුරුස්නාගත පහල වෙනවා ඉතින් dissatisfaction කියන්නේ කොච්චර කෙරුවත් නැති ඒ දැන් නිවන් දකින්න ඕන අල්ලපු විදිහට පේන්නත් ඕනේ ඊට පස්සේ ෆෝල් ෆයින්ඩින් හැම කෙනෙක්ම දකින්නේ මම වගේ නෑ. යා හිත ගන්නව හොඳ නෑ, කතා කරනව හොඳ නෑ, කනව හොඳ නෑ, යනව හොඳ නෑ, බොනව හොඳ නෑ. මේ දේම දකින්නේ කික්ලන්තෙන්නේ. ඊට පස්සේ පෙඩැන්ටික් වෙන ඔක්කොම රෝලට වැඩ කරන්න උත්සාහ කරනවා. ඉතින් හරි අපහසුතාවක් තියෙනවා. ඒ නිසා නම් හිතනවා මේ සූත්‍රයේ මේ උපනාවෝ මේ නිරුෂ්ණා ගතිය, වැරදි හොයන ගතිය සතුට වෙන ගතිය, දේව හරියට ඉරැඳලා කරන් හදන ගතිය දිහා බලලා එන්නේ විනේනේ කරන්න පුළුවන්. ඒක හික්ම ගන්න පුළුවන්. මේක මේ භාවනාව නිසා ඇතිවෙච්ච රෝගයක් බව ගන්නවා. ඉංග්‍රීසි දෙකමේ කියනවා ඊට්‍රජෙනික් ඉෆෙක්ට් කියලා බෙහෙතෙන් හටගන්න දෙයක් જાතියක් තියෙනවා. ඒකට බෙහෙත් ඇත්තේ නැහැ. ඒක මාසුමේ අපේ බුදුක සාචාර්ය මහන්සි කියන්නේ බේසජ්ජ සමුක්තිත රෝගෝ විඅටිකිච්චෝ කියලා. බෙහෙතින් හටගත්ත රෙඩේට බෙහෙත් නැහැ. ඉසිබීජින් හටගත්ත රෙඩේට බෙහෙත් තියෙනවා. එනිසා මෙන්න මේ ආධ්‍යාත්මික ජීවිතය යනකොට අපේ නිහතමානිකම නැතුව අපි මේ නුරුස්නා ගති සතුටුම වෙන ගති අසන්තුෂ්ඨතාවයේ කියන එක රෝගී මට්ටමට යනවා. ඒ වගේම අනුන්ගේ වැරදි හොයන ගතිය ඒගොල්ලෝ හිතනවා අපි ආධ්‍යාත්මික නිසා අපිට බඳ කීමක් තියෙනවා අපි ඔක්කොම පිළිවෙල කරන්න ඕන. බුදුහාමුදුරුවත් ඒක බාරගත්තේ නෑ. ජයනාචර බාරගත්තේ නෑ මේ ලෝකෙ ඔක්කොම නිවන් දකින්න ඕනේ කියලා ලෝකෙ ඔක්කොම භාවනා කරන්න ඕනේ කියලා ලෝකෙ ඔක්කොම තණ්ඩෙන්න ඕනේ කියලා ලෝකෙ ඔක්කොම දිලකින් ඒ බුදුදානසතර ප්‍රතිජීතන රාමනේ දෙහකට ඉතුරු උරු මරමදක් තිබුණා. ඒ දිගට තිබුණා. උන්වහන්සේට වගේ කෙනෙක් තිබුණේ නෑ ඒක මේ ග්‍රීන් පීස් ඕගනයිසේෂන් එකට කියලා සංවිධානය කරන්න බලවත් නෑ. ඒ නිසා උන්වහන්සේ බුදු නෑ කියන්නේ. ඒ නිසා උන්වහන්සේ විමුක්ත ලැබුවයි කියන්නේ. ඉතින් ඒක අපි එහෙම නොකර හිටියට මේ අනුන්ගේ වැරද්දක් දැකලා ඒකෙන් ක්‍රෝධ ගන්න නැතුව ඉවසන්නේ හිටියට අපි වැරද්දක් කරනව නෙමෙයි. අපිට වගකීමක් තියෙනවා නැත්තම් පහසු වෙලාවක් බලලා අවස්ථානුකූලව ඔකට විකල්පයක් තියෙනවා මම සතුටින් ඉන්නේ කියලා කියන්නේ. නමුත් ඒ වරදණ්ඩයක් දෙන්න හෝ විදායක ශක්තියක් අපට අත් කරගන්න හැකියාවක් නැහැ. ගත්ත ගමන් වෙන්නේ තමන්ගේ ගමන දෙගුණකින් තුන්ගුණකින් පස්සට යනවා. ඒ නිසා අන්‍යවෙනි උපන්නා වූ ක්‍රෝධය විනීනය කරන්න පුළුවන්. නතර කරන්න පුළුවන් නම් කුසලනසේ කියන්නේ සර්ප විසක් අදුනට පස්සේ ඒක ඔය කොළපොතු මුල්මල් එකතු කරලා හදන බෙහෙත් හදනවා පත්තු මාර්ගයෙන් අර විෂ අරගෙන දානවා වගේ ඇතිවෙච්ච ක්‍රෝධය නතර කරන්න පුළුවන් නම් නිවන තමයි තියෙන්නේ. ඒක නිවන කියලා තමයි කියන්නේ. ඒක දැසම මට මතකයි මම ඉන්දියාවේ ඒ ධම්මචි වන්දනාව කරන ගමන් පැවිද්දෙක් විදිහට මම ගියේ. ඒ හිටපු උපාසක පිළිසමගේ ගමකට මම සම්බන්ධ වුණේ. ඒකේ මේ දුර ගමන යනකොට මයික් එකක් දාලා දෙනවා බණ කියන්න. මට කිව්වා මේ බණ කියන්නේ කියලා මයික් එක වහනවා එකින්දි මම කියූප එකක් තමයි අපිට පින් කරන්නේ එනතම් පාරමිතා දුරන්ට කුසලතා දිනු කරන්න තියෙන ලේසිම ක්‍රමය තමයි අපිට අසාධාරණයක් වැරද්දක් නොකොට යුක්තක් දකිනකොට ඒකට ප්‍රතික්‍රියා නොකර සිටීමෙන් දසපාරමිතාම පිළිගන්න ප්‍රතික්‍රියා නොකර සිටීමෙන් දසපාරමිතාම් පිරෙනවා කියලා මට මතකයි පැයක් මම කතා අපි යම් මේ සූත්‍රය ඒ වෙච්ච සිද්ධියට එහෙම නැත්නම් මේ හිතාන කතාවට එතකොට මට හිතෙනවා ඉඩක් හම් වෙයි කියලා කොහොමද ඒ දසපාරමිතා පිරෙන්නේ කියලා තේරුම් කළ දෙන්නේ. ඒක තමයි මේ සර්වඥාන්ස කියන්නේ කියලා මට හිතෙනවා. ඒ මොකද මේ සර්වඥාන්සේ පසු අවුරුදු 45 පසු කාලේ පස්චිම බුද්ධ ශාසනය කියලා කියන්නේ විනිවිද උරා දාන්න උනා මොකද ගෝකෙනෙක් මේක පැවිදුණා විවිධ අදහස් නැති යත්තන්ගේ ප්‍රධානම දේ ජීවන නොවන නිසා නිතරම ගෙවනට යොමු කරන විනය නීති රෙගුලාසි දානවා කියනවා මේ විනය පිටකේ කියලා එන්නේ ඒකදී එක තැනක සඳහන් වෙනවා ඒ කුසලණ වේදේ ස්වාමීන් වහන්සේලා සංඝ පිරිස වැඩි වෙනකොට ගස්කොළන් කපමින් කුටි හදන්න පටන් ගත්තා. ඒ කුටි හදන්න පටන් අරගත්තාම ඒකට කියන්නේ බෞද්ධ වශයෙන් උදව් කරන සුපසිදායකුනේ සංඝයාමචලාට තම තමු වැඩ කරන්න පටන් ගත්තා. කතාව යන්නේ මෙහෙමයි. ඒකට ඒ විශාල කස්කපනෝට ඒ කස්ස දෙයට උරුක්ෂිතතාව මේ කිපෙන්න පටන් ගත්තා. අසාධාරණයක් සිදු වෙනවා කියලා එයත් විවිධ ක්‍රමවලින් සංඥාට බෙනීලා කිව්වා ඔබ වහන්සේලා කුටි හදනවා භවනක් හදනවා කියලා ඒ භවන කරන්න එපා. ඉර ගොඩක් කල්ලා අපි හිතේ අපිට යන්න තරක් නැහැ. සංඥා කියන ගණන් ගන්න. ඒ පිළිම කිසිම සංඥාවක් ප්‍රතිචාරයක් කරන දිගටම ගස් කපපය එක දවසක් සංඥාවක් ගහක් කපනකොට ඒ වෘක්ෂ දේවතාවගේ හිටපු දේවතා පැටියගේ අත කැපිලා පොඩි කෙනෙක්. හදිරම රෝස් යාට හොඳටම කියන්නේ ගිහිල්ලා සංඥාංශ බලන්න යාගේ. අධිමාංශ බලයේ ඉඳලා සංඥාංශ මරන්න තද ක්‍රෝධයක් ඇති වෙනවා කියනවා. ක්‍රෝධයක් ඇති වෙලා මොකකින් හරි හේතුකින් දෙසට කල්පනා කරනවා. දෙස කල්පනා කරනකොට මේ සංඥාවේ මෛත්‍රික තරහක් මේ මේ කරන්නේ නිදන්වත්කම අවිද්‍යාව නිසා කරන්නේ කියලා. මම මේක කරනකොට හොඳයි හොඳම දේ තමයි සංඥා මහසලාවේ ප්‍රධානියා බුදුහාමුදුරුවෝ මෙල කියන්නේ කියලා සර්වඥාසලන්ට කියලා කියන අවසරයි ස්වාමීන් වහන්සේ. අපි විවිධාකාරයෙන් ඉඟි කරා. නමුත් මේ සංඥා නතර කරන්න වැඩි අපි ඉන්නේ විමාන විනාශ කරනවා. ඒ විනාශය නිසා මගේ දරුවගේ ආතක්තිය වෙලා තියෙනවා. ඒ නිසා ඔබ වහන්සේට කියන්නේ හොඳයි කියලා හිතන කෙලින් සංඝයාට දඬුවම් කරන්නට වැඩිය ඉතින් ධර්මපන්සේ තාමත් විදියට මොනසෑහෙන විදියට ඒ දේවතාවට ස්තුති කරනවා. ඉතින් කියන කොච්චර මොකද මං හම්බෙන්නාම එක වහාම ගිහිල්ලා සංඝයාට හානියක් කරා නම් ඒ සංඝයා වහන්සේලාගේ කියන මේ සීල සමාධි ප්‍රඥා නිසා ඔබට කවදාක හොඳක් නැවෙන්නේ නෑ. දීර්ඝ කාලයක් අපාය පැහැදිලි වෙනවා. ඒ නිසා මම කියන්නම් ওই වෙනුවට අන්න අසවල් තැන තියෙන හොඳ වෘක්ෂයක් ඒකට ගිහිල්ලා තමයි ගත කරන්නේ කියලා අර දේවතාව අස්වසලා සංඝයා රැස් කරලා සංඝයා මතක් කරලා කියන ඊට පස්සේ එහෙම ගස් කැපීම සංඝයාට තහනම් කරලා විහිළුකට කියලා කරවන්න අවශ්‍ය කරගන්න බෑ කියලා නීතියක් බලනවා. අන්න ඊට පස්සේ නීතිය දාලා හන්දියට ඉස්තාවර කරලා තමයි මේ ගාථාව දේශනා කරන්නේ. අර දේවතාවයි අම්මාකාරයකින් මේ Taman ඇතිවෙච්ච ක්‍රෝධය, ද්වේෂය නතර කරගත්තනම් එයා වැටෙන කියන අමාරුවෙන් ආපු ගොඩේනේ ආපු ප්‍රමාණය පේන්නේ බුදුහාමුදුරනේ. කිසිම කෙනෙකුට ඒක වටිනාකම කියලා දෙන්න බෑ. ඒක ඕන තරම් තුන හේතු සාධක තමන්ට හානි කරව සංජානන විනාශ කරන්න. ඒ තියෙද්දි කිසි සර්වඥාන්ත හම්බුනේ ඒ ක්‍රෝධය යම් ප්‍රමාණයකට විනයනය කරලා හික්මවගෙන. අන්න ඒක කරපු නිසා ඒ පුත්කලයාගේ ඒ දෙයනාංශගේ දසපාරමිතා පිටනට බැලුවොත් එයාට ලොකු දාන පාරමිතාවක් තියෙන්න ඕනේ. හැඟීමක් තියෙන්න ඕනේ Tamange ගේ හිතපු විමානේ විනාශ කරලා ඒක උන්නේ කමක් නැහැ කියන්නේ. විදීල ගන්න හැඟීමක් තිබුණේ නැති නිසා තමයි සැකේට ගියේ. ඒකයි සම්බෝධනන්ගේ අශ්වසලා මේ වෙනකොට මේ ගන්න කියනකොට බාරගත්තේ ලොකු කැපකිරීමේ ජීවිතේ හැඟීමක් තිබුණ නිසා තමයි කියාවක් නිසා තමයි ඒක පැහැදිලිවම දානීය වශයෙන් අපිට පිළිගන්න පුළුවන්. ඒකට සීල වශයෙන් හික්මීමක් කායික වාචික වශයෙන් කෙලින්ම සංජානනයට හිංසා කරන්න ඒ විදිහේ ඊට පස්සේ කෙලින්ම මේ ඒමකින් කර්ම රැස් කරගෙන වෙනමම පායකට සිල්වත් දාන බණ භාවනා කරන සංඝයා වහන්සේට කරදර කරනවා. ඊට පස්සේ ඒ විනුවට හික්මා මම කිරීම සංඝයාවක දනුවක් කරනකොට සර්වඥාස ළඟට යනකොට හික්මිච්ච ගතියක් පේනවා සීතල ගතියක් පේනවා මේකට තමයි සීල කියලා කියන්නේ සදාචාරාත්මක අගයන් ආඩම්බරයෙන් පිළිගත්තා තමන් මේක අතර ගත්තේ නෑ ඒ වෙනුවට ඒ සංඝයාංශලාගේ නායකත්වයට මතක් කරා ඒ නිසා සීලේ ලොකු චක්‍රීය පිළිකමක් කියනවා නෛෂ්ක්‍රම්‍ය කියලා කියන්නේ මෙතෙක් කල දරුවම් හදානවා නම් හිතුවේ තමන්ගේ විමානය වෙනස් කරලා සර්වඥාන්සේ වගේ සියල්ල දක්නා උතුමන් වහන්සේනම ප්‍රයෝජනා කරුවට ඕක වෙනුට උතුමා මෙතෙන් යන්නේ කිය අර කතාරින්න පුළුවන්කමක් ඒ කියන්නේ දීර්ඝායන පුළුවන්කමක් තිබුණා. ආන සීලන්තනිකම පවඥාව කියන්නේ මෙන්න මේ විදිහට තමන් හානි වෙලා තියෙන්නේ. නැත්නම් මෙහෙම කියනවා. පෙරකල කර්මයක් නිසා තමන්ට මේ විපාක හම්බෙච්ච වෙලාවේදී ඒක පිළිබඳව කම්මසගත ඥානෙ නැත්තම් ඒක ක්‍රියාත්මක රූපකලකට තරහ. මේ මෙතන සංඥාවලින් තන ක්‍රියාත්මක උනේ තමයි ඒ තමයි කරන්නේ විමාන තමයි කරන්නේ. ඊට පස්සේ සංඥාවෙන් පටගන්න කියොත් කවදාකවත් යා මේක මට කර්මානුරූප වෙන්න තියෙන දෙයක්ද කියන එකට කිසි ඉඩක් දෙන්නේ නැහැ. විතරක් නෙමෙයි අලුතෙන් කායික වාචික දුච්චරිත කරලා අලුතෙන් කර්ම රැස් කරනවා. මෙන්න මේක තමයි යෝගාවචරය ඉගෙන ගන්න ඕනේ. තමන්ගේ යන පාරේ අනන්ත අප්‍රමාණ නොබිනාදී නොකටයුතුදී අකමැති දේ සිද්ධ වෙනවා. මේක බේරකර කර්මකින් නම් සිද්ධ වෙන්නේ හොඳම දේ තමයි. ඒ සිද්ධිය මේ මුලය මේ මැදය මේ අගේ කියලා බලලා ඒ නැවත කර්ම නොකර ගන්න. ගන්න උත්සාහය තමයි ඥානය කියන්නේ. ඒක දන්නේ නැතුව සාධාරණ ක්‍රමයේ අයිතිවාසිකම් ඉල්ලලා සටන් කෙරුවොත් නීති අතර ක්‍රියාත්මක කරන පටන් අරගත්තොත් අර කර්මයේ යන්න පුළුවන් නොවෙන්න පුළුවන් අනුත් කර්ම රාශිය ප්‍රශ්න මේක තමයි වට කියන්නේ මේක තමයි කර්ම වට කියලා කියන්නේ තයෝගාවචරය නිරන්තරක ඥාති විශේෂයක් ආවා වස්තු විශ්ලේෂණයක් ආවා කවදාකවත් ඒක ඇති කරපු එකම හොයලා එයාට තනුවම් කරන්නේ මොනක්වත් නැහැ. මේ දේ මට මුල වශයෙන් මැද වශයෙන් අග වශයෙන් ධර්මානුකූලව බලලා ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් කියලා. ඒක සීලෙට අකෙන්නෝනේ මේක තමයි ප්‍රත්‍යක්ෂය. ඒක සීලෙන් කියන්නේ අපි පරිස්සම්. ඔය කවුරු කවු කරගත්තත් අපි පරිස්සම්. තමන් දැනගන්න ඕනේ මේ වැඩේදී මම කාය ඉස්සර කෙරුවොත් වචන ඉස්සර කෙරුවොත් අලුතෙන් කරන්න සම්මාසු චේතන පාරිනවා කියන්නේ කිලස් පස්සෙම නිසා මට පුළුවන් යමක් නොකර ඉන්න කායික වාසි වශයෙන් නොකර ඉන්න කියලා මේක තමයි ප්‍රඥාව කියන්නේ ඒ නිසා ධර්මඥානසේ ධර්ම විශාල තද සම්බන්ධකමක් සීලීසත් ප්‍රඥාවට ඒ නිසා මාසේ සඳහන් කරනවා සීලම ප්‍රත්‍යාවට හේතුව ප්‍රත්‍යාවටමයි සීල හේතුව ප්‍රත්‍යාවටමයි සීල සීලයට කරේ ප්‍රත්‍යාව දුසීල ප්‍රත්‍යාවක් නැ දුප්පඤ්ඤාර සීලයක් නැ නිසා සීල ප්‍රත්‍යාවය දෙක තමයි ලෝකේ අක්‍රම ධර්මයි. අපි නෝන්ජල් කටියපි. ඒක නිසා තමයි අපිට ඉවසන්න බැරි. අපිට කිව්ලා පනවා ඉවසන්න පුළුවන් කොහෙද කටියස්න එනකොට තමයි අපා. භාවනා යෝගාවදේ කිව්ලෙක් කරනකොට කොහෙද කටුවෙන් එනකොට දෙකේදීම බලානේ ඉන්නවා මලමිණියක් වගේ කොන්ද කන්න දෙවියෙක් වගේ මෝඩෙක් වගේ ඇස්තිකක් නැති කෙනෙක් වගේ කම්ලියක් නැති කෙනෙක් වගේ අපි පරිස්සම් මම පරිස්සම් ඉතින් මේක විතර සමාජයේ නිරුෂ්ණ කිසිම කතියක් නැහැ සමාජයේ දෙන්න බෑ අපි ප්‍රතික්‍රියා නොකර ඉන්නවා දකින්නේ අපිට අම්මලා තාත්තලා උගන්වන්නේ ගුරු උගන්වන්නේ හැමදේම උගන්වන්නේ මාසල් ආස්කාර උගන්වන්නේ ගැඹුරු කම. බැන්නොත් බැන්න මම බලන්න. බුදුරජාණන් ගැඹුරු තුඹේ කවුන්ටරට වැටෙන්නේ. බැන්නොත් තුඹේ කවුන්ටරට වැටෙන්නේ. මම ඔබ ගැන බලා ගන්න ගහන්න නැතුව වලින් තුෂ්ටි. ඔය වෙනස තමයි මේ ලෝක ලෝකායත ධර්ම සහ ਸਰවඥාන්සේගේ තියෙන මේ නෛර්යාත්මක ශ්‍රී සද්ධර්ම වෙනස. ඒක අපි පරිස්සම් වෙන්න ඕනේ. ප්‍රඥාවන්තයි කියලා කියන්නේ රිච්චි දේ හරි. අසාධාරණ වශයෙන් තමයි මානේ විනාශ වෙනවා. අයිති දුක්ඛින දේව පරිශක්ති විහා වුණ සංඝයාට ගමන් කරන්නේ. මොන නොකර සිටින හැකියාව බලලා නොකර ගැනීමවත් නෙවෙයි. බුදුසසුනට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මට එහෙම දෙයක් වයලට බුදුසසුන වහන්සේ දෙපැත්ත කාරණා සලකවලා කොහොමද මේ විමානේ මාරු කරන්නේ මම මේක බලාගන්න කියලා සංඥා දෙන පණිවිඩය තමයි අන්න දේවතාව වගේ උපන්නා වූ ක්‍රෝධය අයින් කරන්න පුළුවන් නම් මේක තමයි ප්‍රත්‍යක්ෂාවිතා සානසීලකේ කම පඤ්ඤා විහිින පංච මෙන්න මේ තමන්ට සාධාරණ කියලා කියෙන්නේ ඒ මතින් චේතනා පාලන කර කර්ම රැස් නොකර මේක කාගෙන ඉන්නේ තත්ත බල වීර්යයක් අවශ්‍යයි. මේකට දීලා තියෙන උපමාවෙත් ඒක ටික සඳහන් වෙනවා. මේ ඇතිවෙච්ච ක්‍රෝධය දුරු කිරීම සඳහන් කරන්නේ උරගේ හස්පේ තමන්ගේ හැවහලනවා කියන. ඒ හැවහීම සඳහා පරම හැබ හැම යකින් මුතුන උදාහරණ පොතලයි. ඒක කවදාකවත් ඒ සතා ව්‍යාපාරම කරුත් වෙන්නේ නිසා ගස් දෙකක් අස්සේ නැතිරින් ගන්න ඕනේ. විඤ්ඤාණය තමයි අරක බලවල යන්නේ. ඒ නිසා මේ තව කෙනෙක් කියන සාධාරණ වෙනකොට රජයකින් හෝ කාලකුණින් හෝ මොකකින් හරි ඒක හරහා යන වෙලාවට ඒක මුල මෙහිමයි මැද මෙහිමයි අග මෙහිමයි ඔබ චේතනා පහල කරන්නේ කියලා යනකොට ඉබේ වෙන්නේ නැහැ. එහෙනම් වීර්යයක් කොහොමද මේකට කියනවා සමාන වීර්ය නෙමෙයි වීරවන්තකම කියලා. ඒක තමයි වීර්යය කියලා කියන්නේ. මොකද්ද වීර්යය? මොකද්ද වීර්යවන්ත මම මේකෙන් කර්ම රැස් කරන්නේ. මම මේකට චේතන පහල කරන්නේ. මම මේකට පුරුද්දට ගෙනාවේ ගැටි පහල කරන්නේ. වීර්යවන්ත බලන්න මේ දුරකේ මාළු බාණ්ඩ හොඳනේ. මේ වැරල්ල ගියා වගේ යනකම් කාලේ. ඉතින් මේක පාරමිතාවක් වෙනවා. ප්‍රඥාවෙන් පංචම කාන්තිය ශාන්තිය කියවම මේකේ විසනවා කියන එක ඒක සාමාන්‍යයෙන් මේ ශාන්තියටම තමයි ශාන්තිය කියන්නේ විසන ශක්තිය මෙත්ත මෛත්‍රිය තමයි දුකනන්සි මේ ද්වේෂයට ප්‍රතිවිස වශයෙන් පෙන්වන්නේ නම් කිසිකේ දන්නවනම් තමයි ද්වේෂිතය කියලා ඒ පුද්ගලයා ගමන් මාර්ගයේ පැන්ඩෝල් පිටිකක් කරගෙන යනවා වගේ ඉද්දාලේ පිටිකක් කරගෙන යනවා වගේ ආධ්‍යාත්මික ගමනේ නිතරම කුක්කේ ගන්න ඩප්පේ ගන්න ගන්න මෛත්‍රිය කියලා කියනවා අවශ්‍ය වෙන වෙලාවට පාවිච්චි කරන්න බාම් කරනවා. මේ දෙක දන්නේ නැත්නම් මේ ද්වේෂයයි ප්‍රතිවිසමයිකය කියලා නිවන හරි වෙනස. මේ දෙක වැදගත් දේ ඔයගොල්ලෝ හිතන විදිහට ඒ මෛත්‍රිය නෙවෙයි ක්‍රෝධය ක්‍රෝධය වශයෙන් හඳුනා ගැනීමයි තමයි ඉතින් අපිට මේ කියපු ධර්ම කොටස භාවනාවට දාලා ගන්නවා. අපි ඉන්නේ දැන් තාකුවහම අපිට උපදෙස් ලැබුණා ඉන්දියන් භාවනා කරන්න. සක්මන් භාවනා කරන්න ඉඳලා වැඩ කරන්න. කවදාකවත් ඉඳගෙන ඉන්න වෙලාවක සක්මනකදී හරි ඉඳලා වැඩවලදී සමලයේ දක්ෂනම වගේ සියලුම කාරණා අපට ඕන විදිහට වෙන්නේ අනන්තවත් නුරුස්නා දේවල් වෙනවා. අන්නේ නුරුස්නා දේවල් එනකොට ආනාපාන කරගෙන කොහොමද කයි? කවුරුද දලක් කයිවා. එහෙම නැත්නම් කකුල වේදනාවට. නැත්නම් හිතවිලිය. ස්වභාවික සංසිද්ධිය තමයි ඒන සද්දෙට, ඒන වේදනාවට, ඒන හිතවිලියට වෛරයක් ඇති. නුරුස්නාරකයක් ඇති. ඒ නුරුස්නාරකය හඳුනගන්න නැතුව අපි කොච්චර මේකෙන් ජයගත්ත පෙරදුනා කවදාක ප්‍රශ්නේ. ඒ නිසා නුරුස්නාරකය එනකොටම මට මේ සද්ද නිසා නුරුස්නාරකයක් ආවා. මේ හයියෙන් දරුව හකුසා නුස්න ගතියක් ආවා හිතවිලි අවුසා නුස්න ගතියක් ආවා වේදනාව නිසා නුස්න ගතියක් ආවයි කියලා අර පේන පළවෙනි හේතුවත් එක්කම ඒ නුස්න ගතිය හඳුනා ගන්න පුළුවන් නම් ඒක ඇත්තටම කියනවා ගෝත්ම දිවි යෝගාවචරයේ ලක්ෂණයක් ඉතාමත්ම නොදියුණක් කියන නොදියුණක වචන පාවිච්චි කරනවා ආධුනික යෝගාවචරයේ හිතන ඒ පුදුල භාවනා කරනකොට නිතරම අතුන් තනිරචනක වශයෙන් හරි සිටින්නේ ඉඳ ගන්නකොටම හිතේ. ඒ හිතේ එනකොටම යා හිත නරක කරගන්නවා. විපෝම කාලයට පස්සේ නිවන්දුවක් දාගෙන පිටිටිටිලා. හොඳ විවේචයක් කරනවා. උපදේශකේ තමයි භාවනා කරන කණීන්දකි. මේ හිතේ කොච්චර දෙනවද මට බෑනේ මේක ඉවර කරගන්න තත්ිනු තමයි හිතේ. එන්නේ එන්නේ ඉතිරි වෙන්නේ. ඒකට දැන් භාවනා ගුරුවරයා මොකද කියන්නේ? ගුරුවරයා කියනවා තමන්ගේ භාවනාවට නිතරම හිතියර කරන්නේ හිතවිලි මැද ඒක තමන්ගේ චරිත ලක්ෂණයක්ද යනතර කියන ප්‍රධාන බාධාව හිතිවිලි වලින් නැවතත් ආනපාන කියලා බලන්න. ඒකට ආය හිතිවිලි කල්වැඩි. ආය ආනපාන කියලා. ආය හිතිවිලි කල්වැඩි. ඒකට බලන්න ආනපානෙන් කැඩෙනවට 10ක් දී. හිතිවිලි සංකීර්ණ කොච්චර කැඩෙනවද? වේදනාව කොච්චර කැඩෙනවද? ශබ්ද නිසා කොච්චර කරනවද කිව්වොත් යම් වෙලාවක අපට දෛනික යෝගාවචර දැනගන්න පුළුවන් වුණොත් මගේ භාවනාව දකබාරක් කරන අටසකයක්ම කරන හිතවිලි කියලා කොහොම ආරක්ෂාකාරී වෙලා ගන්න විතක්ක චරිතයක් කියලා. ඊයර භාවනාවකට ඉන්න ගම්මිට පළවෙනිම ප්‍රතිඵලය තමයි මම කවුද කියලා දැනගන්න. මගේ හිත මොකක්ද කියලා දැනගන්න එක. මේ වැඩේ කරන්න තාම කිසිම යන්ත්‍රයක් මුළු ලෝකෙ කොහෙවත් කියලා නැහැ. එකම එක යන්ත්‍රයයි තියෙන්නේ එක දෙයකට හිතා. ධාර්මන මුල චරිතලක්ම අනුව පැමිණෙන බාධාවෙන් තමයි මම කවුද කියලා තේරෙන්නේ. එතකොට මේ විතක්ක චරිත සඳහා ඕනතරම් මේකේ ප්‍රශ්නෙට නෙවෙයි තියෙන්නේ විතක්ක චරිතයක්ද කියලා රෝග නිర్ణය කිරීමයි තාම වැදගත් දෙයක්. යෝගාවචරය කරන්න බැරි දෙයක්. උත්සාහ කරන්නේ විතක්ක නැති කිරීම තමයි කියලා ඒකට අනිවාර්යම කියන විතක්කත් එක ද්වේෂයක් තියෙනවා. විතක්කත් එක නමනාවක් තියෙනවා. ඒක කවදාකවත් මොන බැසින විතක්ක නැතිලා යන්නේ. විතක්ක වලට කියන ප්‍රධාන ආහාර තමයි විද්‍යාව. අවිද්‍යාව කියන්නේ විතක්ක දෙනවා විතක්කම දන්නේ. එයා හිතන්නේ මට ආනාපාන තියෙන ආදරේ නිසා මේ විතක්ක එන්නේ. ආනාපානට ආදර නිසා හිතේට විරුද්ධ වෙන නිසා මගේ මේ හිතේට විරුද්ධ වෙන සදාචාර සම්පන්නයි කියලා හිතනවා. මම හිතන්නේ හවතනාන්සේ යෝජනාස්තර වෙයි. සර්වඥානිනෝ භාවනා කරන මොකද ලොකුම ලාභය තමයි ඔබ විචක්ක චරිතයක් කියලා දකරන අවස්ථාව. ඔබ ඉච්චිතේ ඉන්නවා ඔබට ස්තුතිවන්ත වෙනවා. නැවත නැවතත් විචක්කමෙන් නැද බලපන් මේක මම ගත්ත යෝජනා හරියට. මෙන්න මේ විදිහට විතක්ක පිළිබඳ ද්වේෂයෙන් තොර බැලුවොත් විතක් වල විශාල පරිණාමයක් සිදු වෙනවා. හැප්පෙන්නේ තමයි විතක් අපිට දක්පියසගෙන පැනගෙන ඉන්නේ. විතක් එනකොට ආඹෝ මොනයි ආවේ? මම මේ දැනගන්න තමයි ගියේ නිතර නිතර ඔයාගෙන අමුත්තයි කියලා දැනගන්න ඉන්නේ ක්‍රීම් ටිකක් අපු ගොම් කියලා වාඩි කරගත්තොත් විතක් වලට බලපෑම කරන්න බෑ. විතක් වල විතර නෙවෙයි වේදනාවට ඔච්චර බලපෑම කරන්න බෑ. සත්‍යයටත් බලපෑම කරන්නයි. ඒ මොකද අපි මෙතෙක් කල කලේම ඒ හැම දෙයකම ජම්ම ගතියට කෙලෙස් වලට ආවදමි ප්‍රතික්‍රියා කරලා අපි කියන මූලික අයිතිවාසිකමක් මගේ මම වැඩ කරන යනකොට විදුල යන්නේ කනට යා නොවේවා වෙනසේවා කියලා හිතන එක ඒ සදාචාරය කියලා හිතනවා. ඒක කවදාකවත් ඒක කෙලයට මේ වැඩ කරන්නේ ක්‍රෝධේ බවත් මේ අස්පනාට තියෙන කෝදේ බව ඉවසගන්න දැනගන්න බැහැ. ඒ තාකල් කෝදේට ලාභයි මොකද අවිද්‍යාව වෙන්නේ. යම් වෙලාවක කෝදේ කියලා කෝදේ දැනගත්තම ඒක විද්‍යාව කියලා. ඒ විද්‍යාව තමයි කෝදේට දරන්නම බැරි. එංගන් ගැටුලාට කුරුසේ දෙන්නවා. යකා කාමයට කැඩුවා වගේ අපිට කරන්න කියන්නේ බුදුහාමුදුරුවෝ මේ ගාථා මාර්ගයේ අපේ නිර්මාණයේ කවුරු කඩන නිදුන්නේ නැහැ. භාවනා කරන්න හදනකොට අපි නොහිතූ දේවල් සිද්ධ වෙනවා. අන්නේ දේවල් වෙනකොට සිද්ධිය මේකයි. මේකදී ඇති වෙන පුරුද්දට බැහැගෙන ක්‍රෝධය මේකයි කියලා. ඒ ක්‍රෝධයයි ඵලයේ වශයෙන් හේතු වලට වෙන් කරගත්ත බලන්නට පස්සේ ඒක තමයි ඒ ඒ තමයි අපි ඒ ක්‍රෝධය ද්වේෂයෙන් බලන කෙනා මධ්‍යස්ථයේදී බලනකොට ක්‍රෝධයේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි කියලා දවසක දැක ගන්න පුළුවන්. ද්වේෂ කරන කෙනා දකින්නේ මුල පමණමයි ඊට පස්සේ ද්වේෂයෙන් දෝෂ සාක්ත වෙලා අවිද්‍යාවට හටගන්නවා. අපි දැන් බලනවා යා මැදදී මොකද කරන්නට හානි. හොඳට බලන්න කිව්වොත් එයාට වසන්න බැරුව කෝපයක් අපහැරලා යනවා. වේදනාවක් මේකයි සබ්බෝටක් මේකයි. ඒක නිසා උපන්නා වූ ක්‍රෝධය ක්‍රෝධයේ වශයෙන් දැනගන්න එක තමයි අපි විපස්සනා වෙදි කරන්නේ. සමථදී වෙන ක්‍රම කරනවා. කප්ල වෙනස් කරනවා. নানা ආකාර විදිහට කෝපේ මඟ අරනවා. විපස්සනා කියන්නේ ක්‍රෝධය එනකොට මේ මුල මේ මැද මෙයාට වශයෙන් දකින්න දැක්කම එක විදිහකට කියන්න පුළුවන් ක්‍රෝධයට මෛත්‍රී කරනවා. ප්‍රවීණ රසෝය ඇමරිකාවේ මේ වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් එක ගියාට පස්සේ ගලලම තමයි මේක තුලා. ඒ මයින්ඩ් ඇන්ඩ් ද ලයිෆ් කියන ඕගනයිසේෂන් එකේ ලොකු කොන්ෆරන්ස් තිබ්බා. ඩිස්ට්‍රක්ටිව් ඉමෝෂන්ස් කියන්නේ මිනිස්සුන්ගේ ඇතුළේ තියෙන නාස්තිකරමේ ආවේග කියලා. ඒ සෙවන් ඩිස්ට්‍රක්ටිව් ඉමෝෂන්ස් කියලා පොත හතක් තිබුණා. ඒක සම්බන්ධ වෙච්ච විශේෂයි. ඇඟ කියන එක රිවියු ටූල්මන් කියන කාරණා කොට ඒ මම අරන් කියුවා ඒක පළවෙනිම පටන් අරගන්නේ පෙරවදනේ may I not be angry with the anger ever. මම ඊට පස්සේ මගේ තරහට තය තරහ නොකරන්නේ වෙමි කියලා පටන් ගන්න. අපි නිතර කිව්වේ තරහ තරහයි. ඒක තමයි තරහට දෙන්න බුණ ලොකුම ආහාරය. තරහ තරහ වශයෙන් හඳුනා ගන්න අදහසයි. තරහ දිහා බලන්නේ මේකට කියනවා තරහට මෛත්‍රී කරනවා. මේක කරන්නේ එකම සතා මනුෂ්‍යය විතරයි ලෝකේ. බල්ලෙකුට බෑ නිලියක් දැක්කට පස්සේ මෛත්‍රී කරන්න ප්‍රේම කරන්න සිල් ගන්න. ඒ කියන්නේ සහජාසී. ඊට පස්සේ ගැරන්ඩියට යනහට බෑ ප්‍රේම කරන්න. මනුෂ්‍යයෙක් ඒ පුළුවන් මොකටද අපි බුද්ධ ශ්‍රාවකයෝ ඉන්නවා. අපිට සද්ධා කියලාක් තියෙන නිසා අපිට වීර්ය කියලාක් තියෙන නිසා අපිට ප්‍රඥාවක් කියලාක් තියෙන නිසා මේ සඳහන් ගන්න සමතුපක්‍රම තමයි මෙත්තා. අයිති බව අයිතාලයක් භාවනා කරනවා කන්ති මිච්ඡ අධිඨාන මේක අවස්ථාන ශක්තිය අවශ්‍යයි මේක සර්වඥාන්සේ කියනවා කවදාකවත් සර්වඥාන්සේගේ බණහන් නැතුව මේ අධිෂ්ඨාන එන්නේ නැහැ කියලා එන්නෙම මට කවුරුත් කියවුවා ගන්න වෛර කරන්නේ වෛර මොකද කියන්නේ අධිෂ්ඨාන ශක්තිය ගන්න බුදුබණ අහන්න පහතෝ ഘോഷය අවශ්‍යයි ඒ මොකද? එහෙම නැත්නම් හිතන්නේ නෝන්ජල් කරනවා. ඔක්කොම ඕගොල්ලෝ අපිට ගහන්නේ ඒකෝ මොකක්ද මේ කියලා වෙන්න කවදාවත් නැහැ. මම සාරා සංකේත බලක්ෂයක් පෙරම් කිව්වා. මම උත්සාහ කළ බැලුවා කැලේට දාන දීපා. වහිරේට වහිර කරන්න එපා. හරි. මේක අදිෂ්ඨාන ශක්තිය හැරගෙන ක්‍රියාත්මක කරපු දවසේ අපි කවදාකවත් නැති සබොත්තනසර කරපරා. උන්වහන්සේ හයියෙන් බණ කියන්නේ බොහොම නිශ්ශබ්ද බණ කියන්නේ නාලාවිද යතාලාවට යනකොට ඔක්ක. උන්වහන්සේ පිටුලක් කරන් ගියේ නෑ. උන්වහන්සේ කවුවක් කරන් ගියේ නෑ. අද්දකම ලැබුවා මගේ අතින් මුකුත් නෑ කියලා. උච්චරයි උන්වහන්සේගේ අභිමුද්‍රා. ඔබ බය වෙන්නේ නැහැ මම ළඟ මොකද නෑ මම ඔබට බයක් නෑ. ඊළඟට ඔබත් කතා මාත් කතා ඔබ කොහොමද අපායට යනවා ඉච්චරමට කියනවා. ඇතාලන්නේ. වෙන මොනෝ කරනක පාවිච්චි කරන්නේ. මේ මෛත්‍රී කියන මාස දන්නවම සහාය කරන්න බැරි බව කියවන උචාරය. ඒක නිසා ද්වේෂයේ ද්වේෂ කරන එක තීසංගතියක් විදියට. එහෙම නැත්නම් අමනුෂ්‍යකතියක් විදියට අපි කල්පනා කරොත් අදිෂ්ඨාන කරන ගුණ මම මේ ජීවිතේවත් බුදුමනාහ කෙනෙක් වගේ අදිෂ්ඨාන සත්‍ය ගන්න ද්වේෂකාරක වශයෙන්ම තීක්ෂණ කරේ. ඊ අදිෂ්ඨාන සත්‍ය කිසිම කෙනෙක් අපේ කිට්ටුවන්ට අවේකරන්නේ ඒවලේ තන්නේ අපිට මේ චක්කුමක් නැතිවම හැඟීමක් නැතිකම එහෙම නැත්නම් මේ නෝන්ජල්කම බය අදුතුම වශයෙන් තමයි දකින්නේ. මොසාරවතන්ත නිස්සද්ද මතක් කරලා කියනවා මේ පටිසෝතගාමී කියන ගමන ලෝකයා ගමන් කරනකොට දුටුට යන ගමනේදී මේ තියෙන අදිෂ්ඨාන ශක්තිය කදාකවත් ඇතුළතින් තමයි ප්‍රබෝධ කරගත්තේ. බුදුබණ අහන බව හැබැයි යෝනිසමචි කරෙන් ප්‍රබෝධ කරගත්තේ නැත්නම් අපි වැලට අහුවෙලා වැලට යනවා. ඒ සාමිට වරක් සිද්ධ වෙන ඕන සාධාරණයක් වුණාට ත්‍රිවිධ රත්න අනුභවයෙන් සද්ධාවෙන් ඉවසාගෙන පුළුවන් අධිෂ්ඨාන ශක්තිය. එනිසා කම්කිනිත අධිෂ්ඨාන මෙත්තිපේක්ඛා බ්‍රේකේ ඉමේ දශකයේ මේක අන්තිමට කියන පස්සේ උපේක්ෂාව කියන මණ්ඩියට බයින්නේ හොඳක් වුණත් නරකක් වුණත් සුඛ වේදනාවක් ආවා දුක් වේදනාවක් ආවා කවුරු හරි ස්තුති කරන කතාවක් කිව්වත් බලින කතාවක් කිව්වත් ඒගෙන මනෝපමනාව පාල කරගන්න නැතුව පවත්න්න පුළුවන් නම් මතක තියෙන කවදාකවත් බාධා ධර්ම වලින් තොරව නම් පාරමිතා පුරන්න අමාරුයි. ඉන් බාධා තුළ තමයි දස පාරමිතාම පුරන්න පුළුවන් ශක්තිය තියෙන්නේ. ඒකෙදි උපන්නා වූ ක්‍රෝධය විනාශ කිරීම. විනාශ කරනවා කියන වචනයට අපි වැටෙක දාමු. සිය සංයම කිරීම විනයේදී දශපාරමිතාව පුරනවා. ඒ නිසා කවදා හරි අපිට කෝපය උපන්න කෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒ මනුස්සයා තමයි අපිට ඇත්තටම අපිට ශ්‍රද්ධාවක් තියෙනවාද, වීර්යයක් තියෙනවාද, සතියක් තියෙනවාද, සමාධියක් තියෙනවාද, ප්‍රඥාවක් තියෙනවාද කියලා කියනවා. ඊළඟ විශේෂයෙන්ම වණ කියනකොට මානසික කියනවා භාවනා කරගෙන ඉන්නකොට කවුරුහරි කහිනකොට හරියට කියන්නේ. මෙච්චර දුර ඇවිල්ලා යන්තම් මේ ආපෞසේ මෙතෙන් දැක්කයි. මට අන්ත සමාධිය හදාගෙන ඉන්නකොට මේකට බාධා කරනවා. හැබැයි මේ මනසට කල්පනා වෙන්නේ නැතිලු. මට තියෙන සතිය සමාධිය කැස්සට ගැටිලා ඉස්සරහට මතක් වෙනවා. දැනගන්න තියෙන්නේ මයි කියන සතිය. මගේ සමාධිය කැස්සට කැඩෙනවා. ඒ මනුස්සයගේ ප්‍රශ්නේ මාසය තමයි මට ඒකවත් කියලා දුන්නේ කියලා යම් දවසක ඒ කැස්සට කිවිසට බාධා වෙන නැති සතිය කාපු දවසේ අනිවාර්යයෙන්ම මට කැපවංශය පිළිබඳව ස්තුතියක් එක්ක පාරගෙන. හැබැයි මෝඩ වෙන්න දෙපයි කියනවා ළඟට ගිහිල්ලා ස්තුති කියනවා. ඉතින් ඊතරම් වෙනවා මේ කට්ටියගේ බාධා නිසා තමයි මම නැගිටින්නේ. මේ ඉදිරියට මේක වැඩි ක්‍රෝධජනක දෙයක් ආවා මට ඉවසන්න පුළුවන් නම් ඒක තමයි මේ ලෝකේ තියෙන ආධ්‍යාත්මික දියුණුව මට නාම රූප පරිචිඥාන පාලනාද සංඛාර රූපක පාලනාද සෝවාන් මාර්ග සතරාගන්නට වැඩිය මේක අත් ළඟ තියෙන ප්‍රමාණය බින්දකේ විශාල පරාසක්ත මුණ දෙන්න පුළුවන් ගැටයක් තියෙනවා අෂ්ටලෝක ධර්ම විශ්ී සීතල උණුසුමට සැප දුකට ලාභයට අලාභයට කීකිට ප්‍රශංසාවට මැඩක් වෙනොත් මේ තරමට යන්න පටන් ගත්තොත් මේ දසපාරමිතා කිසිම විදිහට එනේන නුසුස්නාතියි එනේන අසම්පූර්ණතාවයි එනේන අංග දොස් දකින ගතිය එනේන රුලට වැඩ කරන්න හදන ගතිය කියන මේ ද්වේෂපතන දැකගෙන එනේන වෙලාදී ස්තුති කරලා එකින් ගතේ ධර්ම කොටස ගන්න පටන් අරගත්තොත් ධර්මයේ සජීවී වෙන්න පටන් ගන්නවා අවුරුද්දේ කියන්නේ බාධාවක් කියලා අපිට ඒක හරි විදියට බලලා යොමුකට ආවම කරන්න පුළුවන්. ඉතින් මේ ඒ ද්වේෂයක් ඇති වුණාට පස්සේ මේ විදියට කල්පනා කරලා ඒකේ පාරමිතාවන් පිළිබඳ විදියට බැලුවොත් ඒක මම හිතනවා මගේ බුද්ධි කදාචරයේ විපස්සනානුකූලව නැත්නම් විපස්සනා උපකරණ වශයෙන් කෝඩේ වැඩ කරන්නේ. ඒ වෙනුවට එච්චරම සක්ෂණා නැති අත්දැකීම් සමත ක්‍රමයේ වශයෙන් මෛත්‍රී භාවනාව කරනවා මෛත්‍රී භාවනාව කරනවා කියන්නේ ලෝකයේ කියන සත්‍ය විශේෂයේ පරසත්තාන හිතාන භව ලක්ෂණ මෙත්තා කියලා කියන හිතසුව කරගන්න. ඉතින් මේකෙදි එක අදහසක් මම ඊට පිළිබඳව ඉච්චර වෙලා ගන්න බලාපොරොත්තු එක අදහසක් මත කරලා දෙන්න මම කැමතියි. පසුගිය දවසේදී ඉදිරිපත් වෙච්ච නිසා මෙන්න මේ විදිහට මෛත්‍රී වැඩීම බුද්ධ දේශනා ගොඩාක් සූත්‍ර සඳහන් කරන මිත්‍යාඥාත මිත්‍යාඥාත මිත්‍යාසාරක සූත්‍ර කර්ණීමේත සූත්‍ර ආදී වශයෙන් කොටක. ඒකයි අද කරන මෛත්‍රිය බලනකොට පොතේ සඳහන් වෙන මෛත්‍රිය සීල සතුන් කෙරෙහි සඳහන් අද ගුරු කියලා දෙන්නේ ඉස්සෙල්ල Tamanට මෛත්‍රිය කියලා පටන් ගන්න. ඊට පස්සේ අනුන්ට මෛත්‍රිය කරන්න. ඒක ඔකදී ආචාර්ය මට දෙකක් තියෙනවා. ඒ තමන්ට මෛත්‍රී කරන අනුන්ට පවක්ෂණ එක පසුකාලීන දෙයක් නැත්තම් අතුවාමතේ වශයෙන් සීල සතුන් කෙරේ මෙචිස්පත් වීම බුද්ධ මතේ වශයෙන් තුජිපත් කරනවා නමුත් මේ විදිහේ ප්‍රායෝගික පැති දෙකක් තියෙනවා තමන් වශයෙන් පුද්ගලික බලන්න තමයි බුද්ධ ධර්මයෙන් හැඟීමක් ගන්නෙවත් නැතුව මෛත්‍රී පිළිබඳ හැඟීමක් නැතුව සතියක් නැතුව සමාධියක් නැතුව යනවා නම් උඟක් හොඳයි ඉස්සල තමන් සතෙක් විදිහට හලකලා තමන් ආදර්ශයක් විදිහට තමන්ට මෛත්‍රී කරගන්න පුළුවන් නම් ඒ නැති වෙන මෙලෙක්කතිය අන්ට බෙදලා ඥානයක් වශයෙන් තමයි විවේකී වාඩි වෙලා හිත සම්බර කරන, කය සම්බර කරන ඔක්කොම ඇඟ ලිහිච්ච ස්වරූපෙන් ඥානන්නේ සෑහෙන ලිහිච්ච ස්වරූපෙට හිත යොදන්න පුළුවන් නම් මම දැන් මෙතන කියලා ඒක තමයි පිටි කරගන්න. ඒ තුලින් සතිය ඇති කරගත්තට පස්සේ ඒ තමයි මේ වර්තමානයේ ලබා ගන්න පුළුවන් මේ සෑහලුව මේ මට උගන්වපු ගුරුවරයෙකුට වේවා. අම්මලා පච්චටත් වේවා. කියලා අනික් අයට දෙන්න තමයි සුදුසුකම ලැබීම. නමුත් ඒකට චෝදනා කරනවා තමන්ද තමන් මෛත්‍රී කරගන්නකොට සක්කාය දිට්ඨිය සහ ආත්ම දෘෂ්ටි වැඩෙනවා. සීල සත්‍යෙන් මෛත්‍රී කරනකොට අඩු වෙනවා කියලා. මුලින්ම ප්‍රශ්න ඇත්ත තමයි. නමුත් ඒ වගේ ගැඹුරු දාර්ශනික පැත්තක් නැති කෙනෙක්ට ආනුභූති වැඩ පිළිවෙලින් යනකොට තමන් මෛත්‍රී කරගෙන අනුමෛත්‍රී කිරීම ආචාර්ය මත ඉතිපත්ලා තියෙනවා. එහෙම කෙරුවල පුරුදු කරපු කෙනෙකුට ඕනම වෙලාවක තමන්න මෛත්‍රී නොකර හෝ මෛත්‍රී සංකල්ප දිගින් දිගටම යන්න පුළුවන්. ඒ නිසා ඒක වෙන සඳහන් කරපු මේ බටහිර දාර්ශනික සඳහන් කර තිනවා you wish to be nobody first you have to be somebody. ඉස්සල තමන් යමෙක් වෙලා ඒ තුලින් මෛත්‍රී අධ්‍යයනය ඒ අනාත්ම සංඥාවට යන්න පුළුවන්. ඒ නිසා සමත ක්‍රමයක් වශයෙන් මෛත්‍රී වඩන කෙනා Tamanට මෛත්‍රී කර ගැනීම වඩා ප්‍රායෝගිකයි ආනුකූපී වැඩ පිළිවෙලක් කියලා කියනවා. ඒ නිසා හොඳට සත්‍යපාස්කරක වාඩි වෙලා Tamanට මෛත්‍රී කරන ඒ මෛත්‍රිය අත්දකලා ඒ මෛත්‍රිය හිත උදව් කරපු ගුරුවරයෙකුට ප්‍රිය අනාථ කෙනෙකුට දීම තමයි කරන්නේ. සෞජිකචන වැටෙන් බලනකොට එහෙම නොකලත් දසපාරමිතා කරන විදිහට මෛත්‍රී කරගෙන යන්න ප්‍රේසා මේ විශේෂී හරි අමාරුයි අසවල් එකයි හරි අසවල් එකයි වැඩි කියන්නේ. තමයි චරිත ලක්ෂණ වල හැටියට තමයි ඒ මෛත්‍රී සමත වශයෙන් කරනවාද මෛත්‍රී විපස්සනා වශයෙන් කරනවා කියලා දැනගන්න පුළුවන් වෙන්නේ. ඒකට මේ ආනාපාන සති භාවනාවට හිත දැම්මට පස්සේ තමයි තේරෙන්නේ මම ද්වේෂ චරිතයට උත්තර දෙන්නේ මෛත්‍රියයි. මම විතක්ක චරිතයක්ද උත්තරේ ආනාපාන කෙලිම ගන්නවා. මම රාග චරිතයක්ද මට අසුභවන ඕනේ. මම වැඩ පසර දාන චරිතයක්ද මට මරණානුස්සතිය ඕනේ කියලා ආනාපාන කෙලිම කරන්න යන්න පුළුවන්. ඒක නිසා භාවනා කරන්නේ නැත්නම් ඒ වගේ පූර්ව නිගමනට එන්නේ නැතුව බොහෝ වෙලාවක් ආනාපානයම නැවතනට කිරීමෙන් තමයි වැඩියෙන් වෙන බාධාව. තමයි වැඩියෙන්ම එන කරදරදී කෙරෙහි ද්වේෂයෙන් තොර බැලීමෙන් මේ ක්‍රෝධය විනයනය කිරීමේ මූලික පාඩම කියලා ඒ විතරක් නෙමෙයි මම කවුද කියලා දැනගන්න කී මූලික චොරිචුටි ලැබෙන්න පටන් ගන්නවා. නමුත් මම හිතනවා ඉස්සරහට අපි සාකච්ඡා කරනකොට මින් එහාට ගිහිලා ඒ ක්‍රෝධයත් දුෂ්ණාගතිය එක්ක වැඩ කරනකොට ඒකේ තමන් අවබෝධ වෙන්නේ තව කෙනෙක් ඒ විදිහට හැසිරෙන්නේ මොකක්ද කියන එක දැනගන්නත් ඒ වගේම ලෝක ව්‍යාප්ති ක්‍රමයට කාමයේ රාගයේ සංසාරයට බැඳකට මේ ද්වේෂය කොච්චර දෝ විකෘති ස්වරූපකට වංචනික ධර්මයක් වශයෙන් රාග ස්වරූපයෙන් පිළිතර අපි වංචා කරනවා කියලා කියනවා. රාගය කිලින් වැඩ කරන ධර්මයක්. ද්වේෂය හැම වෙලාවෙම වංචනිකයි. ඒ නිසා අපි අපි අපි හිස ගන්න ඕනේ සම්ප්‍රක්‍මචාරින් මාසලා වශයෙන් අපි යන විකෘති තත්ත්වයක් දක්වෝ වෙලාව බලලා කියන කියන්නේ පන්නයිතන් කියලාද නැහැ මෙන්න මේක නම් පේන්න තියෙන්නේ විකෘතියක් කියන. ඒක කවුරු හරි කෙනෙකුට තරහ යනවා. නමුත් අපි කීසලට එක්කම බවර්ලා තිබ්බොත් මයිලගේ කියන්නේ කියලා අපි විසඳන්න පුළුවන්. අන්නේ ඒකත් බැරි නම් ඉබේම කියන දේ තමයි සත්‍යමත් වෙනකොට ඉබේම තමයි තේරෙන්න පටන් ගන්නවා මේ වැඩේ මම කරලා තියෙනවා ද්වේෂයෙන් මේ වැඩේ මම කරලා තියෙනවා මෛත්‍රියෙන් නැත්නම් වෛරයෙන් නැත්නම් ආසාවෙන් අන්නේ ඒ නිසයි මට මේ වගේ මේ ප්‍රතිඵල විශ්ල වෙලා තියෙන්නේ ඒ නිසා සත්‍ය කරගෙන යනකොට කල්යාණ මිත්‍රෙක් නැති අඩුපාඩුවත් සමහර විටක ප්‍රතිස්ථාපනය කරනවා නමුත් සතිය තියන කල්‍යාණ මිත්‍රෙකුත් තියන ගමන යනවනම් මේ ද්වේෂයෙන් විශේෂයෙන් වංචනික ධර්මයක් තියෙන ද්වේෂය හැරෙනාට පස්සේ කරන වැඩ දැක්කට පස්සේ අපේ මුළු දවසම මුළු ජීවිතේම නිකන් සාමාන්‍ය තෙලිනාඩමක් වගේ බවට පත් වෙන පටන් ගන්නවා. මේක මොකද්ද තේමාවක් ඇතිතියි. කෙලින් යන හැටි රාගෙන් දක්වන්න පුළුවන් වංචනික කරගත්ත විශේෂ දක්වන්න. මේක කවදාකවත් සතිය හෝ කල්යාණ මිත්‍රෙක් නැතුව ඊනකින්වත් පේන්නේ උපමාවකට කියනවනම් අපේ අත් දෙකට මුළු ලෝකෙම බලන්න පුළුවන් වුණාට ඇහැට කවදාකවත් ඇහැ බලන්න බෑ. ඒකට කන්නාඩියක් අවශ්‍යයි. කන්නාඩිය ප්‍රතිබිම්බය තමයි අපි හැලකේ. ඉතින් ක්‍රෝධයත් එක්ක, ද්වේෂයත් එක්ක, නුරුස්නාගත් එක්ක වැඩ කරනකොට කල්යාණ මිත්‍ර ඇසුරට ඒ වගේම මේ සතිය කියන ආදාසය නිතරම ළඟ තියෙනවා. ඒකවල වැඩිම ප්‍රතිඵල හම් වෙන්නේ වර්ධිනකොට. පරදිනකොට. අකමැති දේ හම් වෙනකොට. ඒසා යෝගාවචරයට ඒ දේවල් වලින් සාමාන්‍ය පුතත්ණයට වෙන කරදර වුණාට ආහාරයක් සහ ඕජාවක් වඩපත් කරගැනීමේ ශක්තියක් තියෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ ඊතරම මේ වගේ මනෝභාවනා කරන කට්ටිය අසු කරමින් සතිය වඩමින් ඒ ඇත්තන්ට අපි ධර්මයක් කන්නාලියක් වෙලා ඒ ඇතුළේ අපේ පිළිමිකව බලාගෙන ඉදිරියට ගියොත් එකිනෙකාට උදව් කරනවා වශයෙන් තමන් වශයෙන් උදව් කරගන්න පුළුවන්. ඒකට මේ සර්වඥාන්ස මේ දේශනා කරපු ධර්මයේ අකාලිකවම මෞවිමින් ගොඩක් ඈත ඉන්නේ ප්‍රිය කරන්නත් නෙවෙයි අපි ළඟ ඉන්නේ විවිධ පැත්තෙන් දැනගත්ත ඇතනම මේ ධර්ම ළඟට එනකොට පුදුම සහෝදරකමක් පුදුම ලේනකමක් ලේනකමක් ඇති ඕනෑකමක් මේකට කරගන්න. ඒක ගීසේ නම් හැම කෙනාගේම දේශේ වංශනික වැඩ කරන නිසා එකිනෙකා වශයෙන් අපි අනිත්‍යයට බාධා නොවන විදිහට ඒවත් දැකගන්නේ ආනාපාන සතිය තුළින් හෝ වෙන දෙයක සතිය තුළින් අපේම ද්වේෂය දැනගැනීම කවදාක ද්වේෂයට බෙහෙත් කරන්න යන්න එපා. ද්වේෂය ද්වේෂ වශයෙන් දැකගැනීමම පළවෙනි පියවර වශයෙන් තේරුම් ගත්තොත් අපේ ද්වේෂ මුලමඳාන දකින්න පුළුවන්. ඒ මුලමඳාට දැක්කොත් නයි විශේෂ ප්‍රතිවිසක් ගන්නවා වගේ ද්වේෂය කියලා කිය දවසේ අපිට තේරෙන පටන් අර ගන්නවා මේ මේ ජීවිතේ නිවන් දකින්නවා කියන එක මේ ජීවිතේ මේ කෙලස් කපනවා කියන කෙච්චර අසීරු නෑ ඒ සමේ බෑගට වැඩි වේලාවක් මම අරගෙන කියනවා ඒක ඇති වෙනා වූ මේ මතුනා වූ ඒ මූලධර්ම කර්ම සහ ප්‍රායෝගික කර්ම දව කරගෙන අපි ගත කරන්න බලමින් බලාපොරොත්තු වෙනවක් 10යි ගැටුමක් හැප්පීමක් හිතනක් වීමක් ඉනේන වාරේ සතිය පිටුවා ගැනීමට මෛත්‍රී වැඩිවීමට උදව්වක් කරගන්න අපිට ශක්තිය ධෛර්ය බලය කෙසේ ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට ජීවිත ධර්මදේශනා මෙතෙන් නතර කරනවා. ඉතින් මේ පුණ්‍ය අනුමೋದනාවක් වශයෙන් මම මතක් කරන්න කැමතියි. අද දවසේ අපිට දාන දාන කටයුත්තට සීනක අනුශාසිල්වා සහය පවුලේ හදවුණා. ඉතින් ඒත් මේ වගේ මන භාවනා කරන පිළිසකට සහ සංඝයා වහන්සේලාට ආයේ දානි බැලුවේ දානි පූජා කරේ ඉතියත්තන්ට අත්මීතා කරස් කරගන්න ආරම්භ උදාර කුසල ශක්තිය කොටස ඒ අදාළ කොටස අනුමෝදන් කරමු අනුමෝදන් විත්වා අනුමෝදන් වීමෙන් තමයි මන්ට සීල සමාධි ප්‍රඥා භාවනා කරගෙන මේ ජීවිතයේදී මේ ශාසනයේදීම සරසමලවන් උත්සාහ උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ දක්වා මේ කටයුතු බාධාකින් තොරව කරගෙන යන්න උදව් උපකාර කළා වූ පේනෝකෙන සීලමැත්තෝ මේ මේ පින දකිත්වා දැකලා සාදු කියලා පිනා මූලම් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි කෙනෙක් වල දෙමාපියෝ ගුරු සිල් දනාතනක් මේ පින් අචුවත් වේවා ඉන්නාතනක සිට මේක නිතයදලා හිතියොතලා බලන්නේ පහළ වේවා සාදු කියලා මේ මනෝතම් විත්තා කියලා ප්‍රාර්ථනා කරනවා. අපහැදිත් මේ විවිධ දුෂ්කරතා මත මේ රස කර ගන්නා කෙන කිසිසේත්ම භාෂාවක් සඳහා නෙවෙයි ඒකාන්තයෙන් මේ ජීවිතයේ ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනයේදීම සත්‍ය අවබෝධය පිණිසයි පිණිසම වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි සාදුකාරයක් කියලා මේ ධර්ම දේශනා ධර්ම සංසසිවාරේ සමාප්ත කරනවා. සාදු සාදු සාදු නිසරණ වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ